සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ අහලා සාරිපුත්තු ස්වාමීන් දෙන උත්තරේ තමයි පංච ධම්මස්කන්ධා. මේ ධර්මස්කන්ධ පහ තමයි සාක්ෂාත් කළ යුතු දේ. ඊට පස්සේ ඒ පහ නම් වශයෙන් පෙළගස්සනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන වශයෙන්. ඒතර සීලේ සීලස්කන්ධය, සමාධි සමාධිස්කන්ධය වශයෙන් මේ පහම එකසේම වැදගත් වෙනවා සාක්ෂාත් කරණයට. ඊට පස්සේ මේ සාක්ෂාත් කරණේ වෙනකොට දැනගන්නවා අවබෝධ කරනවා කියන එකයි ඒක සහතික වීමක්. එහෙම නැත්නම් යෝජනා ඉස්තර වීමක්. නැත්නම් සැකහැර දර ගැනීම තමයි මේ සාක්ෂාත් කරන්නේ කියලා කියන්නේ. ගැන ගොඩාක් දේවල් අපි දන්නවා. නමුත් ඒක හුරගා බල්ලා නෑ අපි. ප්‍රත්‍යක්ෂණ වෙලා නැහැ. මේ ප්‍රත්‍යක්ෂණ වෙච්ච නැති දේවල් අපි ණයට ගත්ත දේවල් විදිහට ලූ ප්‍රත්‍ය දාලා තමයි කතා කරන්නේ. අපිට සාහිත කියලා කියන්න බෑ. ඒ තාක්කල් ඉව ණයට ගත්ත දේවල් ඒවා මේ බරක් ලුවට බරක්. යමක් දන්නවනම් එහෙම ලූ ප්‍රත්‍ය දාන්න නැතුව පරොක්ඛාවෙන් නැතුව කෙලිම මේක මෙහෙමයි කියන්නේ එහෙම නැත්නම් අපිට කරන්න තියෙන අපි ඒක සාක්ෂාත් කරලා තියෙනවා. අපි ඒක අත්දකලා තියෙනවා අත්විඳලා තියෙනවා එක සැරයක්වත් ඉන්නත් බෑ ඒක මායාව ධර්ම වලට යට වෙනවා ෂට ධර්ම වලට යට වෙන එක ලක්ෂ වාරයක් එක සැරයක් දකින්නට කියනවා ආසේවන ප්‍රත්‍ය කියලා ඇසුරු කරනවා විතරයි නිකන් මූණට මූණ හම්බෙලා දැක්කා විතරයි ඊට පස්සේ භාවිත කරනවා කියලා කියන්නේ ඒක නැවත නැවත භාවනා කරන්න ඕන ඊට පස්සේ බහුලී කරෝති කියලා කියන්නේ ලක්ෂ කෝටි වාරයක් ඒක බල බලා නැවත නැවතත් ඒකමයි වෙන එකක් නෙවෙයි කියලා ඒ කරන ප්‍රත්‍යක්ෂණයට නැත්නම් අපි කියන උරගා බැලීමට අස්පන අපිට බැලීමට ලැබෙන ආනිසංශය තමයි සාක්ෂාත් කරන්නේ. ඊට පස්සේ කාටවත් කවුරුත් කියන්න ඕන ගමක් නැහැ. ඉතින් මේක සම්බන්ධයෙන් අපේ තියෙන හැඟුම්බර බුද්ධ ආගමයි බුදුජනස අපිට පෙන්වන්න හදන මේ මේ අතගා බැලියකි සත්‍යයි දෙක අතර අවබෝධය පිණිස මෙන්න මෙහෙම කියන්න පුළුවන්. බුදුජාන් වහන්සේ දවසක් සීය සේනාපති හමු වෙනවා. සීය සේනාපති කියලා කියන්නේ නිගණ්ඨනාථ පුත්‍රගේ ප්‍රධානම ගෝලයා. ප්‍රධානම දායකයයි කියමුකෝ. ඉතින් යාට හිතෙනවා සේනාපති කෙනෙක් නිසා නිගණ්ඨනාථ පුත්‍ර කියලා කියනවා අවසරයි මේ බුදු කෙනෙක් පහළ වෙලාලු මට ඉතනවා යන්න. ඉතින් නිගණ්ඨනාත වෘත සෑහෙන සැකයක් මත වෙනවා. ගියොත් අනිවාර්යයෙන් මේ පැත්තට පහදිනවා. ඒසයා පුළුවන් තරම් කරුණු කියනවා. මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා. යන්න ඕන කියපෙන දා කියනවා. මෙහෙම තද බල වශියක් තියෙනවා. සරත් තවත් ගෞතමයන් වහන්සේලාකට ගිය ගමන් එයා වශියට දපණය කර ගන්නවා. අහුවෙන්නේ නැතුව ඉඳ ලේසි නෑ කියලා. ඉතින් එයා කියනවා මම සේනාපති කෙනෙක්. මං කියන ඉගෙන පය වෙන්න එපයි කියලා පස්සේ බුදුරජාණන් ශ්‍රී ළඟට ගිහිල්ලා වැඳලා දානීය ආනිසංස කතා කරනවා. අංශ සතා ගන්න දරුවචනාංශ මේ බොහොම දන්නේ නැති කෙනෙකුට වගේ දානානිසංශ විස්තර කරලා කියනවා මෙලෝ වශයෙන් හතරක් හම්බ වෙනවා. පරලෝ වශයෙන් එකක් හම්බ වෙනවා. ඒක නිසා ඒ යම් කිසි කෙනෙකුට මේ මෙලෝ වශයෙන් ලැබෙන බහුනෝ ජනතපියෝ හෝති මනාපෝ ආදි වශයෙන් තියෙන බොහෝ දෙනාට ජනප්‍රිය වෙනවා. ඒ වගේම gedara dora ප්‍රශ්න විසඳ දෙනවා. තාමේ ඇති වෙනවා මේවා කියලා කියනවා අවසානයේ යහට ඊගාව ආත්මය හොඳ වෙනවා කියලා. එතකොට සීයේ සේනාපති බුදුජන් වහන්සේ කියනවා මේ දාන දෙනකොට බොහෝ දෙනා අතර ප්‍රියමනාප වෙන බව සත්පුරුෂයන් ඇසුර ලැබෙන බව ඒ වගේම ගිහි ධර්ම අංග සම්පූර්ණ වෙන බව ආදී දේවල් පිළිබඳව මට ඔබ වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක් නැහැ. මොකද ඒව මම හොඳටම දන්නවා. ඔබ වහන්සේ කිව්වට නෙවෙයි අහන්නේ මම සාක්ෂාත් කරලා තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේ පිළිබඳව මට ඌව කියලා සද්ධාාවක් නැහැ. හැබැයි මේ මරණින් මත්තේ මේ දාන කුසලය සුගතිගාමි වෙනවා කියන එක පිළිබඳ විතරක් ඔබ වහන්සේ පිළිබඳව සද්ධාාවක් තියෙනවා. මම ඒක තාම අත්දකලා නැති නිසායි කියලා. ඒ නිසා තමන් අත්දකපු දේ පිළිබඳ සද්ධාාවක් ඕනේ නැහැ. නිසා විමුක්ති ඥාන දැස්සේ නැති උනාට පස්සේ බුදුරජාණන් වහන්සේ කිරේ සද්ධාව නැතු වෙනවා. සද්ධාවක් ඕනේ දන්නවා තමයි. අපි බුදුරජාණන්සේ අදහන්නේ තාම සාක්ෂාත් වෙලා නැති කාක්කල් තමයි. ධර්මයක් අදහන්නේ සාක්ෂාත් වෙලා නැති තාක්කත් තමයි. සංඝයාත් අදහන්නේ සාක්ෂාත් වෙලා නැති කාලයක් තමයි. සීලයත් අදහන්නේ සාක්ෂාත් කරනකන් තමයි. ඒ නිසා බුදුචාන් වහන්සේ රාතන් වහන්සේ කියන්නේ අසද්දෝ කිය. කිසිම දෙයක් ගැන සද්ධාාවක් නැහැ. අපිට තියෙන රාත්‍රණට පස්සේ සද්ධාව කියලා පැමිණෙන්න ඕනේ කියලානේ. අසද්දෝ අකතඤ්ඤු. කෘතගුණ සැලකීමකුත් නැහැ රාතන් වහන්සේ. කළ යුත්තේ කරලා දෙන්නේ. ඉතින් ඒ කතාවල් සම්ප්‍රදාන කුල බෞද්ධයෙකුට කිව්වොත් බණ කියන හැමතැනටත් ගල් ගහයි. අර හොඳ වෙලාට එංග බුදුහාඳුරුම කියලා තියෙනවා. ශ්‍රද්ධාව අවශ්‍ය කියලා තියෙන තාම තකනම් විතරයි. ඒ නිසා යම් කිසිතයක් සැකනම් මේක එහෙමද මෙහෙමද කියනවා නම් විචිකිච්ඡාව තියෙනවා. විචිකිච්ඡාව තියෙන තාක්කල් යාට ශ්‍රද්ධාව නැහැ. ඉතින් මේ විචිකිච්ඡා මට්ටම් තියෙනවා ශ්‍රද්ධා මට්ටම් තියෙනවා. ඒ මට්ටම් වලින් මේ විමුක්ති ඥාන දර්ශනය කියන මේ අවසාන එක තමයි සැකහැර දැන ගැනීම. නිසකව දැන ගැනීමක ප්‍රතිවේක්ෂාව කියලා කියනවා. Tamante එමක් හම්බෙච්චා පොඩ උරගාලා බලන්න ඕනේ. ගණ්ඩ ඉස්සර වෙලා රත්තරන් බඩුවක් ගන්නවනම් මැණික් ගන්නවනම් අපි අරගත්තට පස්සේ බිල ලිව්වට පස්සේ ඒගොල්ලෝ ආයෙ බඩු බාර ගන්නෑ. ඒ නිසා බඩු ගන්න ඉස්සෙල්ලා මැණික් ගැන දාන්න, රත්තරන් ගැන දාන්න කෙනෙක් එක්ක ගිහිල්ලා උරගා බැලීමක් කරනවා. ඒ උරගා බැලීම රත්තරන් වලට කරන කෙනහිල්ලක් නෙවෙයි. ගොඩනෙක් හිතනවා මේ නියම රත්තරන් අර ලස්සන මේ උරගලේ ගෑම රත්තරන් කරන කෙනහිල්ලක් කියලා නෑ. රත්තරන් උරගලේ යාට මොකොත් වෙන්නේ නෑ. රෝල් ගෝල්ඩ් නම් මොනවරි වෙනවා. මැණිකටත් තට්ටු කරලා බැලුවට ප්‍රශ්නයක් නෑ. වීදුරු නම් තමයි පුපුරන්නේ. ඒක නිසා පරීක්ෂා කරන්නේ නැතුව බාර ගන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ නිසා අපි සීලයක් රැක්කට සීලය හුදෙක් සමාධිය පිණිසයි කියන එක සීල යාවදේව සමාධි සමාධිසච සීල සීලය සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තාය සීලේ තියෙන විසුද්ධිය පිණිසයි චිත්ත විසුද්ධිය පිණිස මිස මේ අපි කියන මේ සමාජ මට්ටම් මොකක්වත් සීලේ නෑ ඒක තියෙන සමාධියට තුඩු දුන්නා නම් තුඩු දෙන බව දන්නවනම් ඒ සීලේ කෘත්‍ය ඉවරයි චිත්ත විසුද්ධි යාවදේව ditthi visuddhattaaya මේ සමාධිය තියෙන්නේ දෘෂ්ටි පිරිසුදු කරගන්න තු මේ සමාධිය කියලා උඩ යණ්ඩයි දිබ්බ චක්‍රාන නබණ්ඩයි දිබ්බ සෝත ඥාන ලබණ්ඩයි කියලා අපි මේ බෞද්ධයන් හිතාගෙන ඉන්න දේවල් ඔක්කොම සමාධිය පිළිබඳව මේ තෙල්ලම් කරන්න හදනවා සමාධි කෘත්‍ය ඒක නෙවෙයි සමාධි කෘත්‍ය නම් යාවදේව ditthi visuddhattaya ditthi visuddhi කාංකා විතරණ විසුද්ධත්තාය කාංකා විතරන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධත්තාය. එනිසා එකින් එකට එකින සැක සංකා දුරු කරලා මාර්ගය අමාර්ගය දෙක යම් කෙනෙක් දන්නවනම් නිවනම වෙන්න ඕනේ තමන් ගිය ටිකේ හරි. එතකොට එයා දන්නවා මේ පව් කරන හැම එකක්ම එයා උරගගා බලා ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් කවුරු හරි කියපු දෙයකට සාතිකයක් දීලා ඔන්න ධානය ලැබලා. නැත්නම් කවුරු හරි දීපු <coughs> සාතිකයකට මාර්ගඵල ලැබලා ඉතින් ප්‍රශ්න වලට අහනවා ගාල්ලේ ඉන්න බුදුහාමුදුරුවෝ ඇත්ත බුදුහාමුදුරුවෝද? උනේ ගම්පහ ඉන්න බුදුහාමුදුරුවෝ ඇත්ත බුදුහාමුදුරුවෝ කියලා. ඔති ඔව් කිව්වයි නෑ කිව්වයි කියලා කොහොමද පරීක්ෂා කරන්නේ? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ඇයි එහෙම ප්‍රශ්න වලට උත්තර දෙන්නේ? ප්‍රශ්න වලට බාර ගැනීම මෝඩකමක් නෙයි. අපි යමක් කියන්න ඕනේ කතා කරන්න ඕනේ. ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් නම්. ඒකට හේතු කාරණා පෙන්නලා ඔප්පු කරන්න බැන්නා. එහෙමනම් කියන්නේ ලු ප්‍රත්‍යය. එහෙම ලු එහෙම කියලා තියෙන එක ප්‍රශ්න නැහැ. හැබැයි ඒක හොඳට මතක තියාගන්න එක ණයට ගතයක් කියලා. දැන් මේ විමුක්ති ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ සැකහැර දැනගන්නවා සීලේ කාන්තේම තියෙන්නේ චිත්ත විසුද්ධත්තාය. හිත පිරිසුදු කරන්න එහෙම නැත්නම් මේ සිල් රැකයි කියලා. ඒක ඒකෙන් ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ චිත්ත විසුද්ධිය තියෙන්නේ උඩින් යන්නවත් වතුර උඩ ඇවිදින්නවත් වාතයේ පොළොවේ වගේ ඇවිදින්නවත් කතාවක් නෙවෙයි. ඒක චිත්ත විසුද්ධිය ලැබෙන අතිරේක ලාභන ප්‍රධානම දේ චිත්ත විසුද්ධිය පිණිස. චිත්ත විසුද්ධිය ඇති වුණා නම් සැක දුර්වීමක් ඇති වෙනවා. මින් ඇර වෙන ක්‍රමයක් නැහැ. මේ මේ සාසනේ මේ චිත්තකමෙන් ඇර වෙනසක් නැහැ. ඉතින් අපි ඊට පස්සේ කතර කොන්ද යො පිටිපස්සේ යන්න යන්නේ නැහැ. කේන්දර බලන්න ඕනකම නැහැ. මේ මේ තුනම නැත්තම් කේන්දර ඇර වෙන කරන්න දෙයක්වත් නැහැ. කතරගම දිවියට වෙන කරන්න දෙයක්වත් නැහැ. අපිට ඔක්කොම මේ ගුඪ දේවල්, গুপ্ত දේවල් ඕන වෙනවා. තමන්ගේ කොන්ද පාට නැති වෙනකොට. ඉහිම් බෙදාවල් එනවනේ ඉතින් කාටද? ඉතින් කතරගම දෙන්න බනින්න එපා. වැඩි වෙලාවට මට සාප කෙරුවොත් එහෙම මගුලක් වෙනවා. ඉතින් මම බොහොම බයපක්ෂව කතා කරන්නේ. හැබැයි මේ බුදුහාමුදුරුවෝ ඉන්නකොට බුදුන්ව පහන තියලා වෙන ඕනේ දෙයියෙකුට පහන දීපට ප්‍රශ්නයක් නැහැ. මේ කට්ටියට මතක නැතුණා බුද්ධ පහන තියන්න ඉස්තර වෙලා දේව පහන දෙන මොකද දුවට බබා හම් වෙන්නේ දෙයියන්ගේ පහනේ බුදුන්ගේ පහනේ නෙවෙයි. වීසා හරියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ ඒ ටික හම්බෙන්නේ දෙයියන්ගේ පහනේ. ඉතින් අන්තිමට ගුණා පැත්තකින් තදි කරත් ඉස්සර වෙනවා. අද එක බෞද්ධෙක් නෑ මේක පිරිසුදු කරගත්ත. ඒක වෙන්න සෝහන් වෙන්න. අවික්කප්පසාදේ පහළ වෙන්න ඕන. ඉතින් අවික්කප්පසාදේ කියන එක කඩේ සල්ලි වලට ගන්න තියෙන එක සුපර් මාකට් එකේ තියෙන එක නෙවෙයිනේ. තමන් මේ සීලය රකින්නේ ඒ සීලේ නිසා කය වචන දෙකේ පිරිසුදුව නිසා හිතේ පිරිසිදුවක් එනවා. චිත්ත විසුද්ධත්තාය. ඒක හැම වෙලාවෙම පරීක්ෂා කරන්න ඕන. මේ උසස් සීල තියෙන කෙනා පහත් තියෙන සීල එක්කනට සලකන සමාජ දර්ශනය එකක්. මේ සීලේ නිසා මම ඇත්තටම චිත්ත විසුද්ධියක් ලබනවාද නැත්නම් සමාධි ස්කන්ධයක් ලබනවාද? ඒ සමාධි ස්කන්ධය ලැබුවත් එතනින් වඩා රින්නේ ප්‍රඥා ස්කන්ධය. එහෙම නැත්නම් ධිට්ඨි විසුද්ධත්තාය. ධිට්ඨි විසුද්ධියක් වෙන්නේ නැත්නම් සමාධි ස්කන්ධේ මහ බරක්. ණයටගත් එකක් වගේ. ඒකේ කෘත්‍ය සම්පාදනය කරන්නේ නැත්තම්. ඊට පස්සේ තමයි විමුක්ති ස්කන්ධය. විමුක්ති ස්කන්ධය කියලා කියන්නේ ඒ කාංකා විතරණ එහෙම නැත්තම් මග්ගමක ඥාන දර්ශන විසුද්ධියට එනකොට ඒ කෙනා සෝවන් වෙච්ච කෙනා පවා නැත්නම් සෝවන් මාර්ගේ වැඩ කරන කෙනාට පවා මේ දේවල් මේ බිඳි බිඳි යන ගතිය එනත මේ භංගය දකින්න හම්බ වෙනවා. ඒක යාට පේන්නේ ව්‍යසනයක් වාගේ අවමංගල්‍යයක් වාගේ බයක් වාගේ සාමාන්‍ය දැන් වචන කියන heart attack එකක් වාගේ ඒ නැත්නම් giddiness අර සීනි වැඩි වෙච්චාම සීනි අඩු වෙච්චාම එන්නේ ඒ giddiness එනවා එහෙම නැත්නම් කොලෙස්ටරෝල් වැඩි වෙච්චාම ඇදගෙන වැටෙන්නේ ආන ඊට බොහොම සමාන දෙයක් ඔය උද්‍යප්පේ ඥාන මට්ටමේදී එවන තමයි බිඳීම දකින්නකොට සිද්ධ වෙනවා ඒ නිසා හුඟ දෙනෙක් එතෙන්දී වැඩ නතර කරගන්නවා. මොකද යාට කැමති නෑ මෙච්චර රැස් කිරීම කරපු, මෙච්චර එකතු කිරීම කරපු, සංස්කරණය කරපු එකනා ඒ කරන කරන සියල්ලම බිඳිලා යනවා දකින්නකොට මේ තමයි වැල්ලෙන් හදපු ලස්සන මාලිගාවක් වතුර පාරක් ඇවිල්ලා ගහගෙන යනවා දකින්නකොට ඒ මාලිගාවට ප්‍රේම කරන එක්කනට ලොකු දුකක් ඇති වෙනවා. මේක වැලි මාලිගාවක් දව දන්න කෙනාට දුකක් එන්නේ. ඒ වගේ මේ බිඳීම බලණ්ඩයි නැත්නම් ඒ දැකීමයි මේ ප්‍රතිපදාවේ ආරම්භයේ ඉතින් ඒකට භාවනා කරගෙන යනකොට ප්‍රතිපදා විදිහට යනකොට කෙලෙස් අඩු වෙනකොට බලන බලනදී පුපුරු ගහන්න බින්දෙන්න උලන් ඉරියන්න පැලිරියන්න යනවා වගේ යන්න යනකොට අනිවාර්යයෙන්ම තමයි මෙතෙක් කරගෙන රැස් කරගෙන ආපු දේ පිළිබඳව පපුවේ වතුර ගා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි අද භෞතික විද්‍යාවත් වෙලා තියෙන්නේ. ඒකුල්ල භෞතික විද්‍යාවේ තියෙන උපරිම උපකරණ දාලා බලනකොට මේ විශ්වය පැතිරෙමින් තියෙනවා. මේ විශ්වය විශ්වෙමින් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මූල ධර්මයක් හදනවා මේ Big Bang theory කියලා. මේක පුපුරපු එක විසිරීමෙන් පවතින කියලා. ඉතින් එතකොට මේ විසිරීමෙන් පවතින බව පෙන්වන්න ඕන වෙච්චාම ඒගොල්ලෝ කියන්නේ ලපහිච්ච බැලුමක් කරන පුම්බනකොට ලපේට ලපේ ඈත් වෙනා වගේම ඒ ලප මධ්‍යත් මධ්‍ය ලක්ෂයෙන් ඈත් වෙනවනේ බැලුම් පිපෙන්න පිපෙන්න. ආන්නේ වගේ පිපීමක් යනවා. ඒ නිසා හැම වෙලාවෙම හඳයි පොළොවයි අතර සූර්යය පොළොවයි අතර අනෙකුත් ග්‍රහ ලෝකත් අතර අපි විසිරීමක් සිද්ධ වෙනවා. ඒ විසිරීම යනකොට වර්ණාවලියේ ඔය රඹ පාට රතු පාට වැඩි වෙනවා. ඒ කියන්නේ ඩේන්ජර් ලයින් එක ඇවිල්ලා තියෙන දැන් මේක විසිරීමෙන් යන්නේ. පොදිය ලිහිලා තියෙන. ඉතින් මේ පොදිය ලිහිච්ච නිසා එක මැට්ටෙක් කිව්වා මේක පුපුරිමක් ඇති වෙලා පිපිරීම විසිවීමෙන් යන වෙලාවක් කියලා. ඒක තමයි Big Bang theory කියලා කියන්නේ. ඉතින් බුද්ධචාන්නාංශ කිව්වා මෙහෙම තමයි මේ කල්ප වලක ඇකිලෙනවා වලක පැතිරෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්නේ ওই දෙක මැද අවබෝධ කරගන්න පුළුවන් වෙලාවේ. ඇකිලෙන වෙලාවේ පහළ වෙන්නෙත් නැහැ. විශාල වශයෙන් විසිරෙන වෙලාවේ පහළ වෙන්නෙත් නැහැ. අතරමැද කාලේ තියෙන්නේ. ඒක නිසා මේ විද්‍යාවෙන් තා මේ බුදුරජාණන් වහන්සේ වගේ සියල්ල දැකලා සියල්ල දැනගෙන කියපු කෙනෙක්ගේ ඒ මූල ධර්ම වලින් අරික්කාලක්වත් තාම තේරුම් ගන්න බෑ. ඒගොල්ලෝ තාම කන බලන් ගන්නවා. දැන් තියෙන්නේ විසිරීමෙන් පවතින වෙලාවයි කියන්නේ. මේ විසිරීමෙන් පවතින තියෙනවා නම් විද්‍යාවේ මොකක්ද තියෙන උත්තරේ? විද්‍යාර කරන්න බෑ. මේක බින්දෙමින් තියෙනවා කියන එක පිළිගන්න එක විතරයි. ඒක වළක්වන්න මොකාටවත් බෑ. විසිරීමෙන් පවතින්නේ. ඉතින් ඒක කෙරුවට පස්සේ රැස්කිරීමක් කරන්න උත්සාහ කරනවා නම් හරියට ගිලෙන නැවෙන් එළියට පයින් මීයෝ වගේ අපි ගිලෙන නැවෙන්නේ මේ පණින්න හදන්නේ මොහොතේ ඒ මොහොතේ තමයි. ගිල් නැවේ හිටියත් මොහොතේ තමයි. ඒක නිසා විද්‍යාව අද දැනගෙන තියෙනවා පැහැදිලිවම ඥානෙ වැඩි වෙන්න වැඩි වෙන්න අපේ නැත්නම් විශ්වයේ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න ඒක හදාරන මනුස්සයාට heart attack ආතතියක් දෙන්නේ. වෙහෙසක් දෙන්නේ. යට කිව්වොත් ඇත්ත කිව්වොත් අහන හැම කෙනාටම ගැන්ජෙමක විසිරීමෙන් පවතිනවා කියලා. ඒකට බුදුරජාණන් කියන්නේ විවට්ට කල්ප. මේක කටුකුරුන් දෙසාංශේ කියනවා අපි පැදුරක් අරගෙන අකුලන වෙලාවක් වෙනවා. පැදුරක් යන දිගාරන වෙලාවක් වෙනවා. කොහොමද පැදුර පැදුරමයි. දැන් තියෙන්නේ පැදුර දිගාරන වෙලාව. මේ පැදුරන දිගාරන වෙලාවේ මුළු විශ්වය පිළිබඳ සියලු ඉතිහාසය ලියන තරම් ඔය විද්‍යාවේ තියෙන හරි පටු දර්ශනය. යෝගාවචරයට ওই වැඩේම වෙනවා. යම් වෙලාවක යෝගාවචරයේ භංගය පිඳි පිඳි යන දේ දැක්කට පස්සේ ඒ යෝගාවචරයට මුළු ලෝකෙම එපා වෙන්න ගන්නවා. කණ්ඩත් එපා වෙනවා. ඉඳුන් හිටුමුත් එපා වෙනවා. ඥාති වුණොත් එපා වෙනවා. මොකද අර එන ගහච්ච සෝම් පිටිනක් වගේ තමයි මානසිකත්වය. මොනවා කෙරුවත් ඉතින් මෙතන ඉන්නේ කෙලවර වෙන්නේ. තාම මැරිලා නැහැ. තාම අමරලි වැටලා නැහැ. තාම දත් හැරිලා නැහැ. තාම කෙස් ඉදිලා නැහැ. නමුත් බලන බලන දේ බිඳිනකොට එයා ඒ තරම්ම මේ ලෝකේ ඉන්නේ ආඩම්බරේ අරගෙන ජීවත් වෙන්නේ. ලෝකේ ඉන්නේ මේ මම අනන්‍යතාවය අරගෙන ජීවත් වෙන්නේ. ඒ බලන්නේ හැමදේම මේ බිඳි බිඳි යනවා දකිනකොට ඒක සාමාන්‍යයෙන් සිදිනසා ගන්නවා කියන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ගොඩනෙක් කෙනෙක්ක් නෑ 131 වෙනි රිට්‍රීට් එකට භාවනා කරනකොට සිදිනසා ගන්න තැනටම ගෙනියනවා. එක්ක නැහිනවා. ඉතින් ඒක කියන්නේ ගොත් එහෙම මේ මේ අන්තිම දවසේ ගෙදර යන්න ඉස්සෙල්ලා දැන් නූල් බඳින්න යනවා ගෙදර ගිහිල්ලා මේ බිදි බිදි යනවා දකින්නකොට. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය සුණාපරන්තේට යන්න පුණාහුරණ කතා කරනකොට පුණාහුරණ බුදුරජාණන් කිව්වකට යන්න එපා. මම හිතුවක් කරේ මදාවියේ ඉන්න පළාතක්. උඹට ගිහිල්ලා කරදර කරයි කියලා. ඉතින් පුණාහුරණ කමන්නේ නැහැ ස්වාමීන් කරදර කරනවා විතරනේ. ඒගොල්ලෝ මට ගහන එකක් නැහනේ. හොඳයි ගැහුවොත් මොකද කරන්නේ? හරි ගැහුවට ස්වාමීන් වහන්සේ අතින් ගහනවා මිසක ආයුධවලින් ගහන එකක් නැහැනේ. හරි හොඳයි ආයුධවලින් ගහනවා. හරි ඉතින් තුවාල කරනස මරණ එකක් නැහැනේ. යකෝ මැරුවොත් මොකද කරන්න කියලා. ඒතර කියනවා මේ ශාසනයේ ඉන්න බර ගානක් සාංශ කවදා මැරෙයිදෝ කියලා හිතාන ඉන්නවා. ඉතින් එහෙම කෙනාට නිකන් මරණය හම්බ වෙනවා නම් හොඳයි නේ කියලා. බුදුරජාණන්සේ සාදු සාදු කියනවා. එසම මේ භාවනාවේදී ඒ භංග ඥානය නැත්තම් ඒ බිජි බිජි යනවා දකින්නකොට ඒ කෙනාට ඒ වෙන එපා වීම එහෙම නැත්නම් එන එන ගහච්ච තෝම් පිටිනේ වගේ ගතිය අපි ඔය හිතන මොනම ප්‍රිය වස්තුවකින්වත් වළක්වන්න බෑ. එහාට කරන්න තියෙන කෝ භාවනා නතර කරන්න ඕනේ. නැත්නම් තීදිනසා ගන්න නැත්නම් rahat වෙන්න ඕනේ. ඔය තුනෙන් එකක් කරන්න. ඉතින් ඒ නිසා උපාත කම්මල ඔහොම හිතා ගන්න නෙවෙයි 130ට ආවේ 30 රිට්‍රීට් එකට ආවේ මේ භාවනාව කියන එක සරසුබවාදී එකක් කියලා තමයි. මේක අසුබවාදියක් නෙමෙයි මේ කියන්න හදන්නේ. මෙතෙන්දි තමයි කොකා කන කොකාද සුදු කොකාද කියලා තේරෙන්නේ. ඒ බලාන ඉන්න දේ විපරිණාමේ බලලා මැද බලලා මුද මුල බලලා අග බලන වෙලාවේදී ඒ එන මුස්පීන්තු ගතිය, ඒ එන කම්මැලි ගතිය, ඒ එන නීරස ගතිය, ඒ නිදිමත ගතිය, ඒ එන බයසුලුව ගතිය පදණං විරහිත වෙන ගතිය භාවනා විදිනුවක් කියලා තේරුම් ගන්න යෝගාවචරයේ කොච්චර සූදානමක් තියනවද? කොච්චර පුළුල් දර්ශනයක් තියනවද? කොච්චර පුළුල් සංකල්ප තියනවද කියන එක තමයි මේ කාංකා විතරන විසුද්ධි මග්ගාමග්ග දහන දසන විසුද්ධි කියලා කියන්නේ. යෝගාවචරය තමයි මේ භාවනාවත් තමන්ගේ පදක්කම් වලට තව එකක් එල්ලන්න කියලා. එහෙම නැත්නම් BS MS PhD කියන එකට පිටිපස්සෙන් භාවනා කරුවයි කියලත් පදක්කමක් එල්ලෙයි කියලා හිතලා තියෙන. ඒකක්වත් වෙන්නේ අර තියෙන තුනත් ඉවරයි. ඒකත් හැලියෝ වගේ ඒකත් ඉවරයි. අලුතෙන් ලැබෙන්න තියා. ඉතින් ඒක නිසා මේ ඒ වගේ දෙයක පිළිබඳ බණක් අහලවත් නැත්නම් ඒ වගේ දෙයක් පිළිබඳව හිතලවත් නැත්නම් ඒ වගේ දෙයක් ඉදිරියට එනකොට මම මුණ දෙන්න ඕනේ මෙහෙමයි කියලා සූදානම් ගියේ නැත්නම් අර දේ තුනේ එකක් තමයි සිද්ධ වෙන්නේ. එක්ක පිස්සු වැටෙනවා. මේ බැලුව බැලුව දේවල් මේ කුඩු කුඩු වෙලා යනකොට Tamange ඇස් දෙක ලේසර් බීමයක් වගේ වදින වදින තැන පුපුරනවා. වදින වදින තැන පුපුර පුපුර යනවා. ඒක හරියට මේ ගැහිච්ච මේ පිංගම් භාණ්ඩයක් වගේ. ඒක පුපුරු ගහලා තියෙන හැමතැනම වැටුනොත් පුපුරන තැන පේනවා දැන්. මේ පේපිලා නැහැ. වැටුනොත් ඔතනින් තමයි පැලෙන්නේ කියලා. ඉතින් අන්නේ වගේ හොඳ තරුණ වයසේ භාවනා කරත්, මැද වයසේ භාවනා කරත්, අග වයසේ භාවනා කරත් ඒ භංග ඥානයට යනකොට ඒත් එක්ක මේ යෝගාවචරයට බයසුපත්තාන ඥාන කියලා බයක් ඇති වෙනවා. අසවල් දෙය කියලා එකක් නැහැ. කොයි දෙයක් එපා වෙනවා. ඉතින් ඒ දේ කවදාකවත් යෝගාවචරයට කමඨාන් සුද්ධ කරනට කියන්නේ ඒක මොකද ඒක හිතන මේ ආත්ම කරුත්තේට හොඳ නැහැ. නැත්නම් ගුරුවරයාට හොඳ නැහැ. නැත්නම් බුද්ධ ආගමට හොඳ නැහැ. ඒ නිසා එයා උළුවන් තරම් හිතනවා මේ බය එතන මේ ඇති වෙච්ච මනසේ ආකල්පය බිය දනවන ආකල්පය මගේ පුද්ගලික දෙයක්. ඒක නිසා ඒක හෙලි කරන්නේ නැතුව මෙහෙමයි ස්වාමීන් වහන්සේ හිතාගෙන හිටියේ භාවනා කරන්න එන්න තමයි දිගටම ඉන්න තමයි මට බඩේ එකක්වත් තියෙනවා මම යන්නම්. ඉතින් දැනගන්න ඕනේ මේ බඩේ එකක්ම කොතනද තියෙන්නේ කියලා. ඉතින් ඒ ඉස්සර වයස කාමසු කෙනෙක් ගාහොඳ තරුණ භික්ෂුවක් භාවනා කරා. භාවනා කරනකොට ලොකු හඳුරු මෙයාට කමටහන් දීලා කරගෙන කරගෙන යනකොට මෙයාට ටික ටික ටික ටික එපා වෙන්න පටන් ගත්තා. එපා වෙන කියලා කියන භාවනාදී මේ වැටහෙන දේ එදිනදා ජීවිතේ නොදත් බෑ. දාපු ගමන් මේ එදිනදා පවතින ආචාර ධර්ම වලට ගැලපෙන්නේ නැහැ. එදිනදා තියෙන මේ රැස් කිරීමනේ, නම්බුනාමනේ, ලාභ සත්කාරමනේ. මේකේ පේනවා කොයි දේ එකතු කරත් ඔක අන්තිමට පුපුරු ගහලා මැරලා විනාශ වෙලා යනවා කියන්නේ. ඉතින් මේ ආහඳුරෝ කියන්නේ නැතුව කිව්වලු ලොකු ආහඳුරන්ඩ මේ මට ගෙදර ගිහිල්ලා එන්න හිතෙනවා කියලා. ඒ ලොකු සංසය දන්නවා. ඊට පස්සේ කිව්වලු ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ගෙදර ගියාට ආපහු එයිද කියන එකත් විශ්වාස නැහැ. අන්තිමට වචනේ නොකියවලා සිවුරු අරනවා කියන මට්ටමට කියවිලා තියෙනවා. ඉතින් ලොකු සංසය දන්නවා දැන් මෙතන ලෙඩේ කොතනක් තියෙන බෙහෙත කොහෙද තියෙන කියලා. හැබැයි මේ කියන්නේ පයබර වායට පිටික රහයා බෙහෙත් බඳින කතාව. මොකද ඒ තවන්සේ දන්නේ නැහැ. මේ Tamange මනසේ වෙන මේ වෙනස. එහෙම නැත්නම් මේ විසුද්ධිය පේන්නේ යාට විනස ව්‍යසනයක් වගේ. ඉතින් ලොකු සාමින්නාංශය පිළිබඳ බොහොම සුහදකම තියෙනවා. හැබැයි ලොකු සාංශය දැන් එපා වෙලා. ධර්මියත් එපා වෙලා. මහානකමත් එපා වෙලා. අරණේ ජීවිතත් එපා වෙලා යන්න හදනවා. ලොකු සාංශය කිව්වලු මෙහෙමයි ඔය නම ඉන්නකොට මට හුඟක් පහසුයි වැඩ දෙය කරගත හැකි දරදී ඇදලා දෙනවා. මේ ඔක්කොම කරන දැන් ඔය නම ගියාම මට කරදර ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මහාන වෙන්න ගන්න තීන්දුව වගේම වැදගත් තීන්දුවක් නේ සිවුරු කරනවා කියන්නේ ඒකට කරන්න දෙයක් නැහැ. මම මේ ඉන්න කුටිය පොඩ්ඩක් කැඩිලා. ඒක දිරලා දැන් බලන්න මට මං තනියම කැලේ ඉන්නේ. ඉතින් අර මනුස්සයාට අර ස්වාමීන් වහන්සේ කියනවා මේ ලොකු සංස්කෘතික මේ අවශ්‍යතාවයක් නෙමෙයි කියන්නේ ප්‍රයෝජනෙ සලකලා ආගෙන ඉන්නකොට කිව්වලු මට මේ ගල්ලේ ගල්ලේන කාරලා දිල යන්න බැරිද කියලා. ස්වාමීන් වහන්සේ මාත්තු යහත හිතන කාලේ බැලුවා ওই ගලේ කිසිම තැනක ලෙනක් නැහැ. මම බල්ලා තියෙන්නේ. නේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. මං කියලා දෙන්නම් ලෙන කාරණ හැරි කොහොම සාංශ ඕකේ මේ මම තනි කුරුඳු ගල. උකේ ලින් හරන්න බෑ. නේ නේ ඔය ඉලන්දාරියන්නේ. මං කියලා දෙන්නම් වැඩේ. අන්නර පොඩි බොක්ක තියෙන තැන තියෙනවා නේද? තියන්තම් දෙමින් නැති ලකුණ විතරයි තියෙන. උතෙන් පුළුවන් තරම් දර දාලා ගල රත්තරන් ඉන්ද්‍ර ගහන්නේ ඒගොල්ලෝ. ගහුවාට පස්සේ ගල හොඳට ගින්දර හොරවලා වතුර බල්දියක් ගහන්නේ කොල්ල. එතකොට මේ රත් වෙච්ච කෑල්ල රොටියක් වගේ කැල්ල වැටෙනවා. ඉතින් ඉතින් අර හමුදෝකෝල ඉතින් ඔය පොඩි කැල්ලක් කැලුණාට වෙන්නේ නැහැ නේ කියලා. නෑ නෑ ඊට පස්සේ ආයෙ දර දාන්න ඕනේ. ආයෙ රත් වෙනකොට ආයෙ කැල්ලක් වඩනවා. අන්තිමට Tamanට ඕන විදිහට ගිනි ගහලා වතුර ගහලා ගිනි ගහලා වතුර ගහලා හදන්න පුළුවන්. ඉතින් මේ ස්වාමීන් දැන් අර කම්මැලිකම මතක නැහැ. දැන් දර එකතු කරනවා, ගිනි ගහනවා, වතුර ගහනවා කර කර යනකොට දැන් මේක ලොකු වෙවි ලොකු වෙනවා. මුචිවලු මේක දන්නේ නැති සාත්‍තරයක්. මම මේක කරගෙන ඉන්නම් කියලා. ඉතින් ඊට පස්සේ දැන් සෑහෙන කෙනෙකුට ඉන්න හිටගෙන ඉන්න පුළුවන් තරම් ආවරණයක දැන් හරි වැඩේ. තාම අර හිත යටින් වැඩ කරනවා ගිහි වෙන ගතිය. ඒකලු හොඳයි. දැන් ඉතින් ඕක ඉතින් බලන්නකො මං හිතුවා තනිය කොහොම කරන්නද මේකේ. ඊට පස්සේ කොල්ල දැයන් හරිකොල්ල මෙහෙමයි ඔය තනි ගලේ ඉන්නකොට නියුමෝනියාව හැදෙනවා. ඕකට සුදු පිටියම් කරලා ගල ආලිත්තම් කරන්න ඕනේ. ඉතින් මඩත් කරගත හැකි දන්නවනේ මම වයසයි ඒ නිසා ගිහිල්ලා හුඹස් මැටි ටිකක් ගේන්නෝ. හුඹස් මැටි ගෙනල්ලා සමරත් ගෙනල්ලා කලවම් කරලා එක සැරයක් ගාලා ගලේම තමයි කරන්නේ. ඔය බිස්සුතුන් අඳින්න ඉස්සලා කරන දෙයක් ආලිත්තම් කරනවා කියලා. උල්ලිත්තම් ආලිත්තම් කියලා දෙකක් තියෙනවා. ආලිස්සම් කර ආලිත්තම් කරනවා කියන්නේ ඇතුල් පැත්තේ කපරාරු කරන එක. උල්ලිත්තම කියලා කියන්නේ පිටින් කපරාරු කරන එක. ඒක ලොකෝ දොරණ තෙල් වලින් තමයි අන්තිමටම ඉවර කරන්න වැඩි. ඒක විචිසිතුවක් මගේ පැරණි වගේ ඒකෙන් තමයි රැකෙන්නේ. ඉතින් මේක කරුවාට පස්සේ හාමුදුරෝ දැන් පොඩි හාමුදුරෝ කෙල්වලු මේක. මැටි ගාලා ඊට පස්සේ හොඳට කටු මැට්ට දෙමැට්ට ගහනවා වගේ මේ අංගලක විතර වැඩක්. වැඩලා කෙරුවට පස්සේ කිව්වලු දැන් හරි කියලා. ඊට පස්සේ කිව්වලු දැන් මේකයි ඕක මේ වැඩි හරි ඉතින් පේනවනේ මම මට කරගන්න බෑ. මේක මේ ටික කාලයක් මේක සිද්ධි වෙනකන් අතුපතු ගාලා බලන්න ඕනේ වතුර එන තැන් යන තැන් බලන්න ඕනේ. ඒක නිසා දැන් මට ඌව කරගන්න බෑ. මේ නම ඕක පදිංචි උන් ගිහින්. පදිංචිලා ටිකක් ඕක පාවිච්චි කරලා බලන්නකෝ. මේ ආමතුරණ දැන් දෙපැත්තක් වැඩ කරනවා. වැඩෙත් ඕනේ. ගෙදර යන්නත් ඕනේ. ඊට පස්සේ නට වස් දෙලඹුරාන. මේ වසන බඩත් කිවලු දැන් නම් ඒක හරි ඔක්කොම දැන් ඉතින් මේ පින් සිද්ධ වෙලටක් නෙවෙයි කපට කරන්න බෑනේ මේ සීනාතන පූජාවක් මේ වෙලා තියෙන්නේ. දැන් ඕක සන්තෝෂ කරගෙන දැන් මේ වස් කාලේ මේක ඇතුළේ මේ දගෙන ගල්ලෙන්නේ මේ ඉඳලා ඉස්සර බිත්තියක් බඳගෙන වාත කවුළු තියාගෙන ඉන්දියේ දැන් දැන් මම මොකද කරන්නේ දැන් මේක ඇතුළේ මට දැන් එපා වෙලා නෑ නෑ එහෙම කරන්න එපා ඔය සංයුත්තනිකාය කියලා පොතක් තියෙනවා නේද කියවන්නේ කිව්වා. වාස් ඉවර වෙනකොට මේ සංසේ සංයුත්තනිකාය පිළිබඳ සියලු බණ කටපාඩම් කළා අනාගාමී தත්තරපත් වෙලා තියෙනවා. ඒ ඔක්කොම ලොකු හාමුදුර කරන්නේ ප්‍රයෝගෙන් අර පොඩි කාට බත් ටික කවනකන් සුරංගන කතා කියනවා වගේ. මේ 84000ක් ධර්මස්කන්ධෙම තියෙන ඔච්චරයි. ඌව බැඳගෙන සුරේ ඉල්ලගෙන කොපත්තිරෝ ලිව්වට තමයි මේ බින්දී අනේක බලනකොට හිත බේර ගන්න බැරි නම් ওই ධර්මස්කන්ධ 60 60 84 දාන්නේ කොහොමවත් ඉබත් වැඩක් නැහැ. අපි බලන්න හදන්නේ මේ ධර්මස්කන්ධෙම අපේ නම්බුව වැඩි කරගන්න. අපේ ලාභ සත්කාර වැඩි කරගන්න. මේ ධර්මයෙන් හම්බ කරගෙන කන්නේ. කණ්ඩ බුලුවා මොකද සරුවච්චන්හන්සේගේ අදිෂ්ඨානය මහ විශාලයි 5000ක් කල් මේකේ ඉන්න ඔක්කොටම කණ්ඩ දෙනවා බුදුහාමුදුරුවෝ 5000ක් කල් මේකේ ඉන්න ඔක්කොටම සිවුරු දෙනවා බුදුහාමුදුරුවෝ 5000ක් කල් මේකේ ඉන්න ඔක්කොටම සේනාසන දෙනවා බුදුහාමුදුරුවෝ 5000ක් කල් ඉන්න ඔක්කොටම ගිලම්පස දෙනවා බුදුහාමුදුරුවෝ සීමා මාලකයේදී කියනවා මෙන්න මේ ටික මං පොරොන්දු වෙනවා කියලා. ඒ තරම් මහා අදිෂ්ඨානයක් තියෙන කෙනෙක් බුදුරජාණන්සේ. නමුත් අපි දන්නේ නැත්තම් මේ මේ බින්දීම බලලා නැත්තම් මේ පුපුරු ගහන එක බලලා මේ පැලිරියන එක බලලා මේ විනාශේ බලලා මෙන්න මේක දැනගණ්ඩයි මේ අපි මේ දන් දුන්නේ මේක දැනගණ්ඩයි අපි මේ සිල් රැක්කේ මේක දැනගණ්ඩයි අපි මේ සමාධි භාවනා වැඩිවේ මේක දැනගණ්ඩයි අපි මේ ප්‍රඥා භාවනා වැඩිවේ මේ බිඳී යෑම සමාදන් වුණා නම් විමුක්තිය කියන්නේ ඒක තමයි ඒක ඒක විසීම බිඳෙනවා ඒකට ආස කෙරුවොත් බිඳීම කාලකණිකමක් බින්දීම මුස්පේන්තුවක් වෙනවා. බින්දීම ව්‍යසනයක් වෙනවා. බින්දීම නැස්පැත්තියක් වෙනවා. නානා භාවෝ විනා භාවෝ. නානා භාව කියලා කියන්නේ වෙන දෙයක් පාටපත් වෙන විනා භාවක විනාශ වෙනවා. මේ නානා භාව විනා භාවය තමයි සංස්කාරයන්ගේ අත්‍යන්ත ලක්ෂණය. මොන දේ පිළිබඳව ලකුණු තියාන හිටියත් නිමිත්තක් ගත්තත් නිමිතිකට හැකි සියල්ලම අන්ධයක් බාටපත් වෙනවා. යංකින්චි සමුදේ ධම්ම සම්පත්තන් නිරෝධ ධම්මන් කියලා නිමිත්තක් ගත හැකි වස්තුවක් ලෝකේ තියෙනවා නම් ඒ නිමිති කළ හැකි සියල්ලම ලෝකේ අන්ධයක් බාටපත් වෙනවා නානා භාව කියලා කියනවා. එසේ විනා භාවයකටපත් වෙන නිමිත්ත නිමිත්ත කරන්නත්තේ නැති වෙනවා. එතකොට අනිමිත්ත සමාධියකට යනවා. එතකොට අනිමිත්ත සතියකට යනවා. අනිමිත්ත ප්‍රඥාවකට යනවා. ඉතින් මේ ලෝකේ දන්න පැත්තේ මේ තිතියන් ඇඳ ඇඳ ප්‍රමාණ කර කර අර විකුට්ටි මූකුට්ටි කඩ කඩ ඉන්න මිනිහා නැත්තම් ගෑණි මේ අනිමිත්ත උදව්වක් කරගෙන අනිමිත්ත මධ්‍ය ප්‍රතිපදාවක් කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගේ යන්න මේ ලෝකේ තියෙන කිසිම දැනුමක් එදෙන්න අදාළ නැහැ. මේ ලෝකේ තියෙන ඔක්කොම නිමිති වලින් ගත්ත දැනුම් තියෙන්නේ සංඥාවෙන් ගත්ත දැනුම් තියෙන්නේ. ඒ සංඥාව ඒ අර ලෝකෙට නැත්නම් සූක්ෂම ලෝකෙට සූක්ෂම රූප තියෙන ලෝකෙට එහෙම නැත්නම් අරූප ලෝකෙට මොකක්වත්ම බලංගු නැහැ. එතින්ද යනකොට අපි කොච්චරක් සූදානමක් තියනවද? අපි හිත අරමුණ ගෙවාගෙන ගෙවාගෙන යනකොට ඇති නැති බව තේරුම් ගන්න බැරි ලකුණු සටහන් ආකාර ලිංග නිමිති උද්දේශ මොනක්වත් නැත්නම් ගියාම අපි මොකද වෙන්නේ? සීගන් සීපත කන්න බැරුව යනවා. heart attack එනවා. ගාපු ගාම මැරලා වැටෙන්න පුළුවන්. ඒ තරම් මරණයට බයයි. ඒ තරම්ම මරණයට බයයි. නමුත් එක එක්ක තද්දකපු එකෙක් නෑ මරණේ. මෙතන කවුරු ඉන්නවද මන් දන්නේ. බුදුමාකාර බයක් තියෙනවා. ඕක තමයි සංස්කෘතිය කියන්නේ අපේ. ඕකට බය තමයි මේ නටන නාඩගම් සේරම නටන්නේ මරණයට බය. මේක එක්කත් අද්දකපු එකෙක් නෑ. මරණයට ගියාට පස්සේ වෙන්නේ මොකද්ද මේ පේන මේ තියෙන දේවල් ඉන්ද්‍රිය ගෝචර දේවල් මේ ඉඳුරන් අහුවෙන හැට පේන රූප කනට සද්ද රස ගන්ධ රස පහස වගේ දේවල් ඇහැට මොනවාරි පෙනුනට පේන බව තව කෙනෙකුට කියා ගන්න බැරුව යනවා කියන දේ ඇහෙනවා Tamanට කතා කරගන්න බැරි මේ මම මැරිලා නෙමෙයි මේ කතා කරන්නේ මම මෙහෙම අත්දකලා නැහැ මෙව්වා මේ දවස්වල දැන් අවුරුදු 30 ගානක ලෝකේ තියෙනවා මරණ බය අත්දැකීම් කියලා විශාල පරිශ්‍රණයක් ඒ පරිේශනවල තොරතුරු පේලා තියෙනවා. ඒ මරණයට මරණය හා සමාන heart attack වෙලා ඇන්ජයින ඇවිල්ලා මැරිලා අපව උපදිනවා කියන එළෝගිල මෙලේනවා කියන කට්ටියගේ එකම කතාව කතා කරන්නේ. මේ ලෝකේ තියෙන ඔක්කොගෙම අයින් වුණාට පස්සේ බොහොම සහැල්ලු තැනකට යනවා. ඒ සහැල්ලු තැනට ගියාම හිතනවලු මේ මේ ලෝකේ කියලා කියන්නේ අසුචි වලක් වගේ එකක්. මේක හොදන්න ඕනේ, නාවන්න ඕනේ, කන්න බොන්න ඕනේ, ආරකේ මොකක්වත්ම නැහැ. නමුත් අර ලෝකෙල තියෙන යම් බැදීමක් තුනත් මේ අසුචි වල සැපයි කියලා හිතෙනවා. අර තියෙන සුන්දර තත්ත්වයට වඩා. ඊට පස්සේ නැවතත් මේ පරණ කයට එනවයි කියලා කියන්නේ මහ විශාල දඬුවමක් වගේ ඉඩු වෙලාට පේනවා. ඒ යන ගමන ලේසි. භාවනා කරනකොටත් අපිට මේ කය බිඳි බිඳි යනවා දකින්නකොට ওই මරණපැයේ අත්දැකීමන බොහෝම සමාන දෙයක්. ওই භංග ඥානෙදී සිදු වෙනවා. ඒකට ඒ යෝගාවචරයට ඇති වෙන බය නිසා නැවතත් මේ කයටම ඇවිල්ලා වහන එක එක විදියකට පෙන්නනවා සරුවච්චන් වහන්සේගේ අත්දැකීමක්. මේ ඉස්සර නැවුවල යන මිනිස්සු දිසා කාකෙක් කරයි යනවලු. දිසා කාකයයි කියලා කියන්නේ නැවේ අරගෙන යනලු පරෙයියක හරි කපුටෙක් හරි වහගෙන යනවලු. කූඩුවක දාලා අරගෙන කන්න බොන තීරණ. නැව මුහුදුපත් උනොත් යන්නේන දිශාව නැති උනොත් කපුට නිදහස් කරනවා. ඒකට කපුට උඩට ගිහිල්ලා ළඟම තියෙන දූපතට පියපනවලු. ඒකට කප්පිට දන්නවා මේ පැත්තේ තමයි ළඟම දූපතත් නැත්නම් එයාකට දැන් උතුරු දකුණ මාරු වෙලා තියෙන්නේ. ඒ කපුට මෙතෙක්කල් බින්දිලා හිටපු එක උඩට පීඳනා වටේට බලලා ළඟම තියෙන දූපතට නම් මොකද කැමති නැහැ ආපහු නැවටවිලා අහුවෙලා කූඩුගත වෙනවට. නමුත් කියනවා යම් මෙහෙකින් කපුටට පේන්නේ උඩට ගියාම ඇතැම්ම 5ත් 6ත් අතර ප්‍රමාණයක් විතරයි මොහොදේ. මිනිස්සෙකුට උඩට යන්න යන වැඩි වෙනවා පේන ප්‍රමාණය. පේන්නේ නැත්තම් කවුට වෙහෙස නිසා නැවත කරන දෙයක් නැති නිසා නැවේ කුඹ ගහ උඩට ඇවිලා ආයෙ වහනවා. කොහේ කැරකිලා ගියත් ආයෙ තෙන්න එනවා. ඒ වගේ මේ භංග ඥානේ මතුරුනාට පස්සේ නිවන අරමුණු කරේ නැත්තම් එහෙම නැත්තම් විමුක්තිය අරමුණු කරේ නැත්තම් අර පංචස්කන්ධයටම ඇවිල්ලා වහනවා ඒසයි. යන අතක් පේන්නේ නැහැ. යාට මොකද්ද පේන්නේ මේ ඈත තියෙන එක නොදන්න කලාපයක්. නොදන්න දේශයක්. ඒකට කැමති නැහැ. යාර දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා අර කුණු පංචස්කන්ධයට මේන එක තමයි යෝගාවචරයට සිද්ධ වෙන්නේ බහිතපට්ඨාන ඥාන ඥානෙට අහුනේ නැත්තම්. අනේ තමයි දන්න යකා හොඳයි. ඒ නිසා අපි නැවතත් අර දාඩිය ගඳ ගන්න නවගුණේ නවර දොරෙන් කාරළු වැගිරෙන මේ දෙතිස් කුණු පිටයිල වහ ගන්නවා. නමුත් එයා දැනගත්තොත් මෙතන බයක් එනවා. ඒ බය ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මේ වැඩගත් කඩයිමක් මේක. මම මේ බය නැති කරන්න සද්ධාව ඉදිරියට ගන්න ඕනේ. ශීලයේ ඉදිරියට ගන්න ඕනේ. සතිය ඉදිරියට ගන්න නිසා කොහොමදටම රත් වෙලා තියෙන්න ඕනේ වෙලාවේ. එහෙමනම් යාට පේනවා මෙතනින් යහට මේ නැතිකම නිසා නෙවෙයි මං එහාට ගියේ නැත්තේ මට කවුරක්වත් බය නැතුව ඵලයන් කියලා කියලා දීලා නෑ. ඒ වගේම යනකොට ආරස්සක යන්ත්‍රයක් තිබුණෙත් නෑ මට. මට සද්ධාව තිබුණ නෑ ඇති වෙන්නේ. මට සීය තිබුණේ නැති වෙන්නේ. මට සතිය තිබුණේ නැති වෙන්නේ. දැන් මේ තුනම තියෙනවා. ඒ නිසා යා ඒ බයට කඩාගෙන වදින්නේ මේ පොඩ්ඩක් ඉදිරියට යන්න බලන්න. නැත්නම් මේක බයතුපත්ඨාන කියන ඥානයක් බව තේරුම් ගන්න. සීමොලේ නැතිවීමක් හෝ heart attack එකක් හෝ මේ giddiness නෙවෙයි. මෙතෙන්දී හීන දාඩියක් දානවා. දාන්න ඕනේ ඒක. ආන එතෙන් ගියාට පස්සේ යාට පේනවා එතනින් එහාට මේ බය වෙච්ච තැනින් එහාට මේ ඇහැට කනට දිවට නාසයට අහුවෙන්නේ මූල ධර්ම වැඩ කරන්නේ. ඊට පස්සේ වැඩ කරන්නේ පරමාර්ථ ධර්ම විතරයි සම්මුති ධර්ම වැඩ කරන්නේ. එතකොට මෙතෙක් මේ ආස කරපු ඇහැට කනට නාසයට දිවට කයට වැටෙච්ච රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වසුරු වගේ තමයි පේනවා කියන්නේ. Taman කාලා කක්ක කරපු දේවල් වගේ. ඒක නිසා හිතනවා මේ වසුරු වලට ආස කෙරුවොත් පරමාර්ථ ධර්ම නැති වෙනවා. ඒ නිසා මේ විශේෂී තිබිච්ච දැන් මේ රූප වර්ණ රූප දකින්න තියෙන ආසාව විවිධ ශබ්ද අහන තියෙන ආසාව ගඳ සුවඳ කස්තුරි කුංකුම තුවර ලබමින් තියෙන ආසාව විවිධ රස රස වලින් දීපිනවන තියෙන ආසාව මේ පස්සට විල්ලුද දෙන්න තියෙන ආසාව කයට විවිධාකාර මතිමතාන්තර දෙන්න තියෙන ආතාව නිසා තමයි මට එහා පැත්තට ය아가න්න බැරි කියලා මේ Taman මෙතෙක් දුවා දරුවන් වටු කරගෙන පවුල් සංස්ථා තියාගෙන ආණ්ඩු පිහිටුවාගෙන මේ කාවු එක පිළිබඳව නිර්වින්දනයක් එන්න පටන් ගන්නවා. නිර්වින්දනයක් කියලා කියන්නේ මේක අර පොඩි දරුවෝ කක්ක ආතා වුණාට රසං රස්නිය කක්ක අරගෙන දාලා තලා ඉන්නේ පොඩි උන් ඉපදිච්ච ගම. ගොම්පොළොවේ දැන් ලොකු වුණාට පස්සේ කක්ක දාගන්න බෑනේ. පොඩි කාලේ කක්ක දැලුවේ නැත්තම් කක්ක ටිකක් කෑවේ නැත්තම් බුලත්තර කෑවට කටරතු වෙන්නේ නැහැ කියලා අපේ අම්මා කියනවා. නිසා පොඩි කට්ටියක් කන්න අරිනවා. උගෙම එකනේ. උඩහර රස්නියයි එක කොම්පොලේ ඉඳගෙන තත් තත් තත්තක් ගාලා hinaවිලි තලසලා ඉන්නවා දැන් කාලේ අම්මලාට තියා දරුවන්ට තියා මොකාටවත් හම්බෙන්නේ මොකද ඌට තියෙන්නේ මේ ටයිල් පොළවල් තියෙන ඒකේ බෑ කක්ක දලන්න අනිත් එක දෙන්නෙත් නෑ විද බීජ කියලා ඕඩි කොල්ලෙන් ඔලි නාවල බබා තියානේ එයාස් බේබි සබන් කට්ටිය කැමති නෑ බබාට විස බීජ දකින්නට මොකද විස බීජ හැදුනොත් බබා හයියයි විස බීජ නැතුව හැදෙන බබා උලඟටත් මැරෙනවා, ඇසටත් මැරෙනවා, කැසටත් මැරෙනවා. පරණම් වල නෑ දරුවෝ 10 දෙනෙක් විතර වදනවා දෙන්නෙක් විතර ඉතුරු වෙනවා උන් අයියයි. දැන් වදන්නේම දෙන්නයි. ඒ දෙන්න නැතුව තම්ම වහකනවා දැන්. මොනවත් කරන්න බෑ. ඒ නිසා උන්ට විස බීජ කිට්ටු කරන්න බෑ. උන් ඒ නිසා විස බීජ නාසනේ නිසා උන් නැහිනවා. මේ නාසනේ කියන වචන හරි භයානක වචනයක්. විතර පාවිච්චි කරන්නවත් එපා. ඒ වගේම තමයි භංග කියන වචනේ. අපි කවුරු හරි භංග වේවා කියනවනම් ඒ තමන් ඒ කියන කියන වාරය පහ භංග වෙනවා. මේ විදිහට යෝගාවචර මේ බය හරහා ගියාට පස්සේ බයතුපත්තාන කියන ඥාණය ආවට පස්සේ කියනවා මේ මේ සැලසුම් කරන හැමදේම අන්තිමට දුක පිණිස පිටනවා පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ මේ දුකක් කවදාකවත් මනුස්සයට එන්නේ නැහැ ප්‍රේම කරපු නැති දෙයකින් තණ්හා නොකරපු දෙයකින් <clears throat> ඒක නිසා කියනවා භව රෝගය සද්දනා රූපෙට මත්වියයි දු ප්‍රේමකලේ කෝ සපතාමේ සංසාරේ දුක් කෙලවර වේ නිර්වාණී කියලා තම්බි කෙනෙක් කියන්නේ. අපේ කට්ටිය හයියෙන් රේඩියෝ දාගෙන අහනවා භව රෝගයේ සදනා රූපෙට මත්වි ඇයිද ප්‍රේමකලේ ප්‍රේම නොකරන කෙනෙක් ඉන්නවද බලන්න. මේ භව රෝගයට හදන මේ රූපෙට ප්‍රේම නොකරන කෙනෙක්. ඉතින් මොකද රූප ප්‍රමාණ වලින් තමයි අද ලෝකෙ දුවන්නේ. ප්‍රමාණ කරන්නේ පළවෙනිම සාක්ෂි තමයි රූප ප්‍රමාණ. ඒකනේ අපි ඕනේ ගාණක් ගෙවන්නේ. මුණත් ආඩු හරි ගැසලා දෙනවනම්, අංගපතක ටික හදලා දෙනවනම් මෙච්චර ගාණක් ගෙවන්න ඕනේ. ඒ ගාණ විලිලෙච්ච නැතුව සංගරාවල දාලා තුඹේ අංග මේ අංග හද අංගපතංග හදාගන්න මෙච්චරක් යනවා. මේ අංගපතංග හදාගන්න මෙච්චරක් යනවා කියලා ඒකල අංගපතංග හදාගත්ත කට්ටියගේ රූප පෙන්නලා ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ සංගරාව නිකන් දෙන්න. කියවන. රූප ප්‍රමාණ. අතින් ගියාට පස්සේ ඒක පිළිබඳව අර අසුචි අත ගන්න ලෝ වැඩි දෙකියෙක් වගේ මේ භව රෝගයේ සදන භව රෝගී හදන මේ රූපෙටමත් වෙලා අහුවෙන්නේ නැත්තේ කවුද පළවෙනි වයසේ පළවෙනි යාමේ මන්ද දශකේ ක්‍රීඩා දශකේ වර්ණ දශකේ ඉන්න තුන් දෙනා ඒ දශක තුනේ ඉන්න කෙනා ඒක අහු වෙනවා ඒක අහන්න දෙයක් නැහැ. දැන් වෙලා තියෙන මේ ආච්චම්මලානේ නටන්න බේරන්න බැරුව. ඒ වයසේ පැංගිරි කෙල්ලෝ නටන එක සාධාරණයි ඒක කිසි උන්ගේ වයසේ වැරද්දනේ. දැන් ඒක නෙවෙයිනේ. මා මේ තරුණකම තරුණ සම අම්මා වගේමයි දුව. ඕන්න පෙන්නපන්කෝ. ඉතින් මෙව පිළිබඳව නිබ්බිදා ඥානීදී තේරෙනවා මේ මේක අම්මලා දන්නෙත් නැහෙනේ. තාත්තලා දන්නෙත් නැහෙනේ. පාසලි ගුරුවරයා දන්නෙත් නැහෙනේ. මොනම කෙනෙක්වත් දන්නේ නැතුව මේ ගේම ගෙනියන්නේ. එතකොට මේ සියල්ලම අන්ධකාරයේ ඉන්න අන්ධ પરම්පරාවක්. ਸਰවචනංශය කියන්නේ බිත්තර ඇතුලේ ඉන්න කුකුල් පැටවු වගේ. තාම මේ ලෝකේ දැකලා නෙමෙයි මේ කතා කරන්නේ. මේ ධර්මයක් දැකලා මේ කතා කරන්නේ. සාක්ෂාත් කරණයක් ගැන හැඟීමක්වත් නැතුව කතා කරන්නේ. එතකොට හිතන මම මෙතෙක් කල් හිටපු පාර ගියේ පාරේ තියෙන ওই ටිකනේ අපි දිනුවට පස්සේ දෙන ওই තෑග්ගනේ. ඒ දිනුවටනේ අපි මේ අනික් කට්ටිය ඉක්මවල යන්න හදන්නේ. අන්න එතකොට මේ නිබ්බිදාව නැතුව ඒක මා විශාල ඥානයක් පරමාර්ථ ධර්ම දිහාට හිත වැටෙන්නේ නැහැ. සම්මුතියටමයි අදින්නේ. ඒකෙන් බොහොම කාන්දන් ශක්තියක් ඇති දෙයක්. ඒ නිසා තමයි මෙතෙක් කල් එව්ව එනකොට ලෞකික දේවල් පිළිබඳ කනගාටු වෙනකොට එපා වීම එනකොට ඉතර අපිට කම්මැලි ද්වේෂයි. දැන් තේරෙනවා මේක තමයි ඥානෙ කියන්නේ. නිබ්බිදා ඥානෙ කියලා කියන්නේ මේ නිකං මේ මිනිස්සු දැකලා තරහට කැඩෙන දීගේ හේවනල්ලත් අද වෙලා කියන කතා නෙවෙයි සාක්ෂාත් කරණයක් එන්න පටන් ගන්නවා. ඒ නිබ්බිදා ඥානෙ ආවට පස්සේ තමයි සර්ප හිසක් වගේ මේකෙන් ගැලවෙන්න හිතෙන්නේ. එතකන් අපි ඔය ගැලවෙන්න හිතනවා කියන එක නිකන් කට කහනවාට කියන කතාව. අතන ගියට පස්සේ ගැලවෙන්නේ නැතුව කරන්න දෙයක් නැහැ. දන්නවා අත තිබ්බොත් මේ තරම් විසයි. එතකොට තමයි මුංචිතු කම්මිතානානේ කියලා කියන්නේ විමුක්තිය මිදීම වෙන්වීම හැරදැමීම ඡාග පටිනිස්සග්ග මුත්‍ය අනාලයෝ කියලා මේ දේවල් මාධ්‍යාවට කොච්චර ආසාවෙන් එන්න හදනවද ඒ එන්නේ මොකද මම මෙතෙක් කල මේවට වරෙන් කියපු නිසා මේවට මම ප්‍රේම කරපු නිසා පින් කර කර මේවා පතපු නිසා ඒ නිසා මේවා එනවා දෙන දෙයියෝ ගෙට එනවා වගේ අර සෑම භවභෝග සම්පත්තියක්ම තමයි තේරෙනවා මකරු වගේ. ඉල්ලවගෙන එනවා පිටිපස්සේ. ඒක ගැලවෙන්න හදනකොට තමයි මේ වගේ තියෙන කොහොල්ල ගතිය වැටෙන්නේ. කවදා හෝ Taman මේ ප්‍රේම කරපු වස්තුවකින් ගැලවෙන්න හදනකොට තමයි තේරෙන්නේ. ඒ අපි ඔච්චර කල් ආසාවෙන් එකතු කරපු එක අර දින දෙයියෝ ගෙට දාගෙන දෙනවා වගේ එලවෙලව පන්නනවා. කළ හොඳ පස්සෙන් එලවනවා වගේ අපි මෙතෙක් කල මහන්සිලා හම්බ කරපු හැම දෙයක්ම ආදීනව දැකලා නිබ්බිදාව දැකලා එකෙන් වෙන් වෙන්න හදනකොට තේරෙන පටන් ගන්නවා අපි වෙන් වෙන්න හදුවට ඒක වෙන් වෙන්න කැමති නැහැ ඒක කොහොල්ල වගේ එලව එලව එලව පහර දෙනවා එක්ක කාම ගුණ වශයෙන් පහර දෙනවා නැත්නම් කාම ඡන්දේ වශයෙන් පහර දෙනවා ඒ නැත්නම් කාම අනුසය වශයෙන් එල පහර දෙනවා කාම ඡන්දේ නම් නඩු කියලා බේරන්න පුළුවන් කාම මිත්‍යාචාරය කරන දෙන්නේ දෙන්නේ එකතු කළ යුතු දිය කිසිං හමාර කළ යුතු ගාම්‍ය කෘත්‍යයක් කියලා බුදුරජාණන්සේ කියනවා කාම ක්‍රීඩාව. ඊට දුංගාක්සියුම් කාම ඡන්දේ. පේන්නෙත් නෑ කාටවත්. හැබැයි Tamanට තේරෙනවා. දැන් මම රාගෙන් රත් වෙලා ඉන්නේ කියලා. ළඟ ඉන්න කෙනාට වෙන්නේ සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ වහාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි පරිඋත්තාන කෙලෙස් වල හැටි. Tamanට තේරෙනවා. අනුසය Tamanට තේරෙන්නේ නැහැ, අනුන්ට තේරෙන්නේ නැහැ. ඒක තමයි අමාරුම දේ. ඒක රැඳිලා තියෙන්නේ ඔන්න ඔය කියන මායාව හරහා තමයි. ඒක අයින් කරන්න ගිය දවසේ තමන්ට තේරෙනවා මෙතෙක් කල් අපි කෙරුවේ මේ කාම අනුස්සයට පොහොර දාපු එකයි. ඒකටමනේ සඳුදා උදේ අමුඩ ගහගත්තාම දිගුරාද හැන්ද වෙනකන් අමුඩ හම්බ ලියන්නේ නැතුව හම්බ කරන්නේ. ඕල හිතන මේ බඩට ගොනේ බත්තිකට මේ හම්බ කරන්න කියලා නෑ. ඒකට ඉච්චර නැහින්න ඕනේ නෑ. ඒකට මේ ඇඳුමක් හොයාගන්න ඔච්චර නැහින්න ඕනේ නෑ. ගියක් හදාගන්න ඔච්චර නයින්ඩ ඕනේ නැහැ. මේ ළඟදී මිනිස්සෙක් කතා කරලා කියනවා මීයා දවස් දෙකෙන් ගේ හදනවා. කුරුල්ලා දවස් තුනෙන් ගේ හදනවා. මේ මිනිස්සයාට ඉතර කවුරුත් 30ක් යනවා. මොකට ඒ අල්ලපු ගෙදෙට පෙන්නන්නේ. ගිට නෙවෙයි. ධනෙ දෙක දෙමින් නැති මට්ටම කියන භාවනා කරපන් කියලා සාරිපුත් හාමුදුරුවෝ කියද්දී මේ විශාලයට හදන්නේ මොකට ඒ? අනුණ්ඩ පෙන්නන්නේ. ඉතින් මේ තරම් කාමයට කරපු එකනා අයින් කරපු දාසේ දැනගත්තොත් මේ විදිහට හම්බ කරගත්ත දේ පරියන්කට වෙලා ඇද්දක වහගත්ත ගමන් ගොජ දාන්න පටන් ගන්නවා. අර හම්බ කරපු කාම වස්තු, කාම ඡන්දේ වශයෙන් අතාරින්න බෑ. ඵලයන් කිව්වත් යන්නේ නැහැ. ඊට පස්සේ කාම වස්තු අතහැර කාම ඡන්දේ අතහැරිය කියන්නේ කාම අනුසය අපි ඒ කාමයට එක පෙන්කෙලිනකොට දන්නේ මේක මෙච්චරම ආධිනව තියනවා කියලා. නිබ්බිදාට ගියාට පස්සේ පේනවා මේක විශාල හැකිල්ලක් භෞතිකවත් අහුවෙලා තියෙන්නේ අපි මනසෙමුත් අහුවෙලා තියෙන්නේ සමාජ මට්ටමෙත් අහුවෙලා තියෙන්නේ පුද්ගලික මට්ටමෙත් අහුවෙලා තියෙන අපි මෙතෙක් කල මේක ආඩම්බරයක් නෑදෑයි යාළුවෙක් කියලා තමයි හම්බ කරේ. දැන් තේරුණා මේ නෑදෑයි කියලා ගෙට අරගෙන තියෙන හතුරේ. කියා ගන්න බෑ ඊට පස්සේ. කාටවත් කියා ගන්න බෑ මොකද ඉල්ලගෙන ගත්ත දෙයක් නේ. ඒ නිසා මේ නිබ්බිදා ඥානය පහළ වුණාට පස්සේ තේරෙනවා මේ සරුවච්චන් වහන්සේ කියලා දෙන්න හදන දෙයි අපි මෙතෙක් කල මේ ලෞකික ඥාන කියලා හදපු දෙයි දෙක අතර තියෙන වෙනස ලෞකික ඥානයේ හිත හැම වෙලාවෙම බාහිරට අදිනවා. බුදු ඥානanse පෙන්වන දේ හැම වෙලාවෙම ඇතුළට අදිනවා. ඒ නිසා බුදු ඥානanse සඳහන් කළා තියෙනවා අඤ්ඤෝයි බික්කේ ලාභ සක්කාර සම්මාන සිලෝක අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා. නිවන් ගාමී ප්‍රතිපදා මේ පැත්තට යනවා ලාභ සත්කාර සම්මාන පිළිබඳ කතාව අනිත් පැත්තට යනවා. ඒක තැනක බුදුජානනාංශයේ දේශනා කරලා තියෙනවා. මේ ලෝක වඩක කියන වචනය. මේ මේ ලෞකික දේවල් වඩන සංවර්ධනය කියලා එකක් තියෙනවා අපේ. එනතම් මේ නව නිර්මාණ කියලා ලෝක වඩකෝ සුසාන වඩකෝ කියලා. එයාගේ මේ ලෝක වර්ධනයේ සිද්ධ වෙන්නේ සුසාන ගාන වැඩි වෙන එක විතරයි. සෝංකොත් ගාන වැඩි වෙන එක විතරයි. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. අවසාන ඉතුරු වෙන්නේ සෝංකොත් ගාන විතරයි. අපි ඒ විශ්වවිද්‍යාලින කාලේ තිබුණා මේ පිටරටින් සුද්ධෝ එනවා හරියට අපිට මේ එක එක විශේෂඥ ඥාන ලබලා දෙන්න. මහවැලිය හදන්න එනවා, පාරවල් හදන්න එනවා. ඉතින් ඒගොල්ලෝ එන්නේ විදේශ ආධාරය යටතේ. විශේෂ කියන්නේ බැංකුවක් අපිට විශේෂ ආධාරයක් දීලා ඒ විශේෂ ආධාර මේ ක්‍රියාවත් කරන්න විශේෂඥ සුද්ධෝ එනවා. මේ සුද්ධෝ ආපුවාම උන් අර ආධාර ඔක්කොම යන්නේ උන්ට කණ්ඩ විතරයි. අපිට හම්බෙන්න දෙයක් නැහැ. උන් කාලා කක්ක කරලා ගිය ටික විතරයි ලංකාවට හම්බෙන්නේ. ඒකට කියන්නේ පොහොර ආධාර කියලා අපි කියන්නේ ඒවට. සුද්ධ ඇවිල්ලා ආධාර දීලා ඒ ටික මෙහෙ කාලා කක්ක කරලා යන ටික විතරයි හම්බෙන්නේ. අපිට කියලා සත්ත පහක වැඩක් නැහැ. ආන්නේ වගේ තමයි ලෝක වර්ධනය කියන එක. අපි මේ පුදුමාකාර එළවිල්ලක් කියලා නම් මේ පළවෙනි ලෝකේ රටවල් වලට ය아가න්න බැරුවද? ඒ ඒ ආදර්ශය අරගෙන මධ්‍යම ආර්ථික සැලසුම් හදාගෙන යටිතල පහසුකම් හදාගෙන sannivedana ක්‍රම හදාගෙන කොහෙදෝ යන්න හදනවා. ගිය රටකට ගිහිල්ලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලාද? ඔය කියන පළවෙනි පෙළේ රටකට ගිහිල්ලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා ඒ මිනිස්සු හෙන ගහච්ච තෝම් පිටණි වගේ මොනවා කරනවාද බය ලැජ්ජාව මොකක්වත් නැහැ මේ රිලව් හොඳයි කිසිම චාරයක් නැත්තේ නෑ කීට 40කට වැඩිය පිස්සු පිස්සන් කොටුයි පොලිසියයි තමයි වැඩියෙන්ම දියුණු වෙන්නේ රටවල හැන්ද වෙනකොට මීට වැඩිය පොඩ්ඩක් වෙලා ගියාට පස්සේ කොල්ලෝ කිල්ලෝ පාට බහිනවා ඊට පස්සේ ටවුන් කවුන්සිල් එකේ බල්ලෝ ගෙනියන වාහනේ වගේ රැයට ඔක්කොම බීලා හෙළුවෙන් ඉන්න දරුවෝ අරන් ගිහලා උදේ පාන්දර අම්මට තාත්තට කෝල් කරලා කියනවා උඹේ දරුවා අන්න ස්ටේෂන් එකේ ඉඳලා ඇවිල්ලා ඉන්නවා කැම්ප් එකේ අරගෙන ඵලයක් මෙච්චරක් ගෙවපන් මොන්නම චාරයක්වත් නැහැ. ඒක දැක්කනම් හිතෙනවා අනේ මේකත් ලෝකයක් ධර්මානිස් කියලා. අපි බොහොම ආසාවෙන් යන්නේ අනේ ඉඩම් බූදල් වීසම් කරලා හරි ගමන පිටරට ගිහලා ළමයට උගන්වන්න එන්න ළමයා ඉගෙනගෙන ඉන්න මොනවද කියලා ඉක ඇහුවොත් අපි අත්තමුත්ත කාලෙවත් හිතපු නැති ඒවල් ඉගෙනගෙන ඉන්නේ. ඒක නිසා මේ බුදුරජාණන්සේ පින්නදී ඇතුළට යන බව නම් හැබෑව. සම්ප්‍රදානුකූල බව නම් හැබෑව. නමුත් මේ වෙනස මේ පරිණාමයේ මනුස්ස හිතේ ඇති මේ වෙනස භංග ඥාණයෙන් තමයි පටන් අරගන්නේ. ඒකට කොච්චරක් යෝගාවචරයට අනුග්‍රහ කරනවද කියන එකෙන් තමයි මේ විමුක්ති ඥාණය විමුක්ති ඥාන දර්ශනේ තේරෙන්නේ අපිට ඒක අනුග්‍රහ කරන්න බැරි මොකෝ අපි අම්මලා තාත්තලා අපි ඔලුවට දාලා තිනවා ඒක විනාශයක් කියලා. ඒක නාස්තියක් කියලා. ඒක නානාභාව විනාභාව කියලා අපි හදන්නේ ඒවට අහුව නොවි දන් දීලා අපේ වස්තුවට මොකුත් වෙන්නේ නැතුව අපේ දරුවන්ට මොකුත් වෙන්නේ නැතුව අපිට වෙනම ආරස්සාව බුද්ධ ආගමේ හම්බෙයි කියලා. සිල් රැකලා හම්බෙයි කියලා. භාවනා කරුවත් භාවනා කරන්නේත් ඔය තමන්ගේ දේවල් දේපොළ අරසා කරන්න. නමුත් මෙතෙන් ගියාට පස්සේ එනවා පුතානත්තිද ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි යත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං මේ පුත්තු මට ඇත්තේය ධනය මට ඇත්තේ කියලා මේ මෝඩ තකතිරු ජනතාව ඕනට රෙඩි දුක් වේස ගන්න. තමන්ට තමන්වත් නැති කල මොන පුත්තුද මොන දරුවද කියලා පුදුර ජනවාසියා. කිසි කෙනෙකුට ඒක නෑ බෑ කියන්න බෑ වුණාට හෙට මොකද වෙන්නේ? ඊතර ගියාට පස්සේ ආයෙසයක් ඒ ටික වට කරගෙන තොරන් ගන්න. මේ කතාව ඇහෙන්නවත් යන්නේ ඊට පස්සේ. ඊට පස්සේ කියන භාවනා කරලා හරියන්නේ නැහැ නේ සංසික ඊතර ගියා මොකද කියලා. අනේ බබා ඔක්කොම වගේ. තේරෙන්නේ නැහැ කාට. වුණා දැන් ගණන් අරගෙන ඉන්නේ දැන් ගිහිල්ලා. ඉගී ගාව මේ මේ ටික කරන පරණපත්ත ටික තීරමන එක දැරීම කියව ගන්න ඕනේ. ඒ නැති වෙච්චි පෑකෑම ටික ඩිනර් හත අටකට ගිහිල්ලා ඒ ටිකත් සම්පූර්ණ කර ගන්න ඕනේ. අර කට්ටියෙන් අහලා කුණු කන්දල් ටික තීරම ඔලුවට දාගන්න. ඒකල කියනවා අම්මා භාවනාව මෙහෙමයි කියලා ඔන්න මට උද්‍යප්පේ ඥානය හම්බුණා. අය මට සංකාරූපෙක්ක ඥාන කියලා අර කට්ටියට බෙදලා දෙන්න ඕනේ. ඉතින් මේ තීරකෙම වෙන්නේ ලස්සන කිරි ටිකක් බිම හැරුණා වගේ. මොකද කතාව අරා යන්නෙම විකිනෙන බඩු විතරයි. මේක තහන කවුරක්වත් ගෙදර ඉන්න කැමති නැහැ. නිකමන කිව්වොත් මෙහෙමයි මෙහෙම ඔබ දන්නේ අම්මා මෙහෙම කියලා දුන්න අපට මේ මේ නිබ්බිදා ඥානය කියලා එකක් එපා වෙනවා කියනකොට කියන්නේ ඔබ හිඳලාව නම් හොඳයි තව දවසක් මොන්න මගුලට ආවද ගෙදෙට්ට ඇවිල්ලා ඕන අනම්මනම් කුණුහරුප කතා කරන්නේ නිින්ද යන්නෙත් නැහැ කියලා එකක්වත් අහන්න කැමති නැහැ. ඒක නිසා බලංගොඩ ආනන්දමයින්ති ආමතුරු කියනවා දැන් වගේ දවසක ලංකාවට බුදුහාමුදුර આવොත් මොනවා වේද කියලා. 1956 ලියලා තියෙනවා බුදු හිමියනේ නොවැඩිනු මැන. මේ කරන මේ සෙල්ලම් ටිකයි උදැන්සේ දෙන්න හදන දෙයි බලනකොට අපි මොකද්ද නියෝජනය කරන්නේ ධර්මයේ කියලා. අපි මොකද්ද නියෝජනය කරන්නේ අපි ක්‍රියාවලිය හරහා ක්‍රියාකාරකම් කියලා බැලුවොත් උගුරට රා බෙහෙත් බිල්ලක් වෙන්නේ. ඒ මොකද මේ නිබ්බිදා ඥානෙ හෝ පහිතපට්ඨාන ඥානෙ හෝ භංග ඥානෙ කියන එක නැති එකක් නෙවෙයි. ඒක දකිනකොට අපි එකෙන් මග හරින්න හදන උත්සාහය නිසා අපිට කවදාකවත් මේ ලාභ සත්කාර පැත්ත නෙවෙයි අතහැරීම නෙවෙයි වෙන්නේ. ඒකට බැඳෙනවා. අර නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට යනකොට බලනවා කවුරුවක්වත් නැහැ මේ පැත්තට යන කෙනෙක්. ඉන්න හරියක් ඉන්නේ ලාභ සත්කාර පැත්තට යන කට්ටිය. ඉතින් ඒ නිසා රැළට අහුවෙලා රැල්ලට අහු වෙලා ඒ පැත්තට යන එක තමයි වෙන්නේ. යම් කිසි කෙනෙක් ඒ බව දැනගෙන බණ අහලා හෝ ක්‍රියා කරලා හෝ පෙරපේ මෝරලා හෝ මොකකින් හරි මේ පැත්තට හැරුණනේ. හැරෙනකොටම අපේ සමාජය ආව කපලා දාන. මොනම විදිහකින් අධ්‍යා මේ සමාජයේ සමාජිකත්වයක් දෙන්න කැමති නැහැ. ඒ වෙලාවට තමයි සරුවත්යන්ස කියන්නේ අරඤ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න මොකද මේ කාමභෝගී නතර ඉඳගෙන මේ වැඩේ කරන්න බෑ රුක්මුල් වල අරන්නේ සීනාසන වල එහෙම ගතියක් නෑ ඒක නිසා වන වනපත්ත සීසාසන රමණීයයි හැබැයි භාවනා කරන අයට විතරයි කාමභෝගින් ඒකට කැමති නෑ ඒක නිසා නිපිත ඥාන යම් කිසි කෙනෙකුට පහළ වෙලා මේ එන ඥානය රැක ගන්න පුළුවන් ඒකට කියන අනුග්‍රහ කරන්න පුළුවන් නම් ඒ කෙනාට තේරි අපි මෙතෙක් කල් මේ පිරිත් නූල් කියේ කියා ද බැඳ බැඳ ස්තෝත්‍ර කියේ කියා මේ වස් කවි රෙත් කවි කිය කිය මොනවද කරේ කියලා. ඊ හැම එකකින්ම කරන්නේ ලාභ සත්කාර වඩන එක විතරයි. ඒ ඒ ඒ නිබ්බිදා ඥානෙ පහළ වුණාට පස්සේ ඒ මුංචිතු කම්මිතා ඥානෙ කියනවා මේ පරණ තිබුණු ක්‍රමයක් බහුභාර්යා සේවනයේ ගිය පුරුෂයෙක් එක ගෑණිකට හිටවඳ දෙන්නේ කියලා හිතෙනවනේ අප්පා නිකන් ඉන්නවට. ඉඩ දෙනවනම් දෙන්නට වඩා තුන් දෙනෙක් කියලා හත් දෙනෙක් වුණාට පස්සේ උන් නයි හැපින්නි වගේ කා කොටා වැටෙනකොට මේ ගෑනු හත් දෙනාගෙන් ගැලවෙන්න හිතන හැඟීම වගේ කියලා හිතනවා මේ පංචේන්ද්‍රයන්ගෙන් ගැලවෙන්න තියෙන ආසාව. සපත්නීගෙන්. සපත්නී කියන්නේ එක මිනිහට ඉන්න ගෑනු හත් දෙනයි කියන එක. නැත්නම් ගෑනු කියන එක. ඉතින් අපේ සිංහලින් ගන්න හැපින්නියෝ කියලා. සපත්නී කියන වචනේ සාමාන්‍ය පරිවර්තන කරන හැපින්නියෝ කියලා. හත් දෙනෙක් ඕනේ නැහැ. දෙන්නේ කිටියොත් ඇති. ඒක දකිනකොට ඒ මනසට ඒකෙන් පැනලා යන්න හිතෙන්නේ. හිතෙන්නේ නම් ගෑනු එකාට වැඩි දෙන්න ගන්නකොට අනේ මේ ප්‍රේමනේ වැඩි වෙයි කියලා. ආන්නේ වගේ දේ නැත්තම් සර්ප හිසකට අත දාපු මිනිස්සෙක් අත ගන්න ආසේ. ගින්දරට අහුවෙච්ච මිනිස්සෙක් අත ගන්න ආසේ. දැන් කාලේ කරා ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වෙච්ච මිනිස්සෙක් අතයින් කරන් තියෙන ආසාව වගේ වුණාවක් පහළ වෙන පටන් ගන්න හැබැයි ඒක කියන්න කෙනෙක් නෑ ලෝකේ. ඒ ඔක්කොමලා අර මේ මනුස්සයට ඒ පාවිච්චි දේ වැඩි කරගන්න දඟන ලෝකයක් තියෙනවා. එතනදී ඒ විදිහට මේ කාමයට පනත් වෙලා වංචනිකව ෂටව මායාවීව මේ කාමයට දඟලන මනුස්සයත් මේ විදිහට මුංචිතු කම්මිතා ඥානයක් බෙදී වින්වීමේ කැමැත්තත් ඇති මිනිස්සෙක් එවැනි කෙනෙක් එක්ක ජීවත් වෙනකොට ඒ එත්තන්ගේ අගයන් ආඩම්බරයන්ට හානි නොකර ඒත්තන්ට ඉඟියක් නොවන විදිහට ඒ තමන්ගේ මුංචිතුකම්මිතාන ඥාණය වඩනවයි කියන එක දියටින් ගින්දර ගෙනවට වැඩිය අමාරු. ප්‍රධානම බාධාව පැමිණෙන තමන්ගේ කිට්ටුවන්තේ කියලා. කිසිම කෙනෙක් කැමති නැහැ මේ බවක් පිළිගන්න. ඒ නිසා ඒ කෙනාට සිද්ධ වෙනවා මොන්න තරම් වටිනා ඥානයක් පහළ වුණත් පිස්සොත් එක්ක ඉන්නකොට පිස්සෝ වගේ ජීවත් වෙන්න. රෝමෙට ගියාම රෝමන් කෙනෙක් වගේ ඉන්න. වවුලයි ගෙදෙට්ටි ගියාට පස්සේ පුටු ඉල්ලන්න යන්න එපා එලිලා ඉන්න ඕනේ. වවුලයි ගෙදෙට්ටි ගියාසේ පුටු පුටු ගන්න යන්න එපා. එනිසා යන්නේ වවුලයි ගෙදෙට්ටි කියලා දැනගන්න. ආන් ඒක දන්නේ නැතිකම තමයි අද තියෙන භාවනා කරන කෙනාට ජීවන චරිතය හදාගන්න දන්නේ එහෙම නැත්නම් අපි කියනවා ආජීවය හදා ගන්න හඳ නැහැ. ඒක පෙන්වන්නද මම භාවනා කරන්නේ මට සංකල්පික ඥානෙත් ඇවිල්ලා තිනවා. මට උද්‍යප්ප ඥානෙත් ඇවිල්ලා තිනවා. මට මෙහෙම කරලා බෑ මට මෙහෙම මෙහෙම කරන්න ඕන කියනකොටම අර මනස දන්නා පිස්සු හොඳ එක ඇවිල්ලා තියෙන කියා. අද භාවනා කිරීම නිසා පවුල් වල ඇතිලා තියෙන ප්‍රශ්න දිහා බලනකොට ඉති ලොකු සාන්තියෙන් ඇහුවලු අර වයදක ආමසු කෙනෙක්ට යාමතුරියක්. ලොකු සාන්ති කියන්නේ කාරණාකාරයයි කියලා. අවසර මම නම් ඔන්න භාවනා කරන්නේ නැහැ. ඒනොට මම මේ රටේ තුර හැමතැනම ඇවිදිනවනේ. මේ හැම කිනාම කිනවනේ සෝවන් වෙලයි කියලා. මේ කියා බහනවනේ. මොකද ඔය අවතර කියලා හරියට කාරණාවක් ගන්න. ඊට පස්සේ මේ ලොකු තාන්දි කිව්වලු මේක කොහොම ලේසි. කවුරු හරි සෝවන් වෙලා කියනවනම් එයා සෝවන් වෙලා නැහැ කියලා හිතාගන්න කිව්වා. ඉතින් ඒ හැමතුරු මන්ට හම්බෙලා කියලා ලොකු තාත්තේ අපත්තෙන් කිට්ටු වෙලා කිව්වා. දැන්වත් භාවනා කරනවා මම උත්සාහයක් කරනවා. හරිම ලැජ්ජයි කියන්නේ. ඔව්. ඊට පස්සේ උඹ සෝවන් වෙලාද? උඹ මට නම් කවුරක්වත් එහෙම තාම මේක දීලත් නැහැ උණක් ඇවිල්ලත් නැහැ. මට මෙහෙම ලොකු සාංශ කිව්වනේ. ඒ වෙනකොට අපේ ලොකු සාංශය අර වෙන කවුරක්වත් හිටියේ නැහැ. ඌව ගැන කතා කරන්න පුළුවන් කෙනෙක්. උන්වහන්සේ කවුරු කවුරුර එහෙම කියා පානවන ඒ කියන්නේ වැඩේ වෙලා නැහැ කියන එක තමයි. ඒ මොකද වෙච්ච එකන දන්නවා මේ පිස්සු ලෝකේ ඌක කියා පෑවොත් ඒ කියන්නේ මුංචිතු කම්මිතා ඥානේ පහළ වෙච්ච කෙනා තවදුරටත් මිනිස්යාගේ ජනප්‍රියතාවය බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒකනේ තර්පයිස. ඒකනේ සපත්නි. උත්සාහ කරන කලබල කරන්න එපා. ඒගොල්ලන්ගේ අනාතේ යnderින්න අපන්නක ප්‍රතිපදාව අභිරුද්ධ ප්‍රතිපදාව Taman chama බේරගෙන ඉන්න එකයි කරන්නේ. ඒක නිසා මේ විමුක්තිය ලැබුවත් මේ විමුක්ති ඥාන දර්ශනය කියලා මේ පොඩි ළමයි සෙල්ලම් කරන සෙල්ලම් ගේකට දීමෝපියෝ ගියාට පස්සේ කොහොමද දෙමව්පියෝ හැසිරෙන්නේ පොඩි ළමින්ගේ භාෂාව කතා කරලා සෙල්ලම්ගේ ඉන්නේ කොහොමද? ආන්න ඒක තමයි සරුවචනන්ස කිව්වේ මේක කුමරු කුමරියන්ගේ වාලුකා ක්‍රීඩාවක් මේ ලෝකේ තියෙන්නේ. ආර්යයන් වහන්සේලා ඒ වාලුකා ක්‍රීඩාව කරන ළමයිගේ සෙල්ලම්ගෙට ගියාට පස්සේ පොල් කට්ටට මුට්ටිය කියලා කියන්න ඕනේ. වැලිය වලට බත් කියලා කියන්න ඕනේ. ඒ ගෙනාවු කෑලි කෑලි වලට මම ව්‍යංජන කියන්න ඕනේ. කනවා වගේ පෙන්වන්නත් ඕනේ. අම්මා තාත්තා ගියාම පොඩ්ඩමගේ සෙල්ලම්ගෙට එන්නේ ඒ සෙල්ලම තමයි ආර්යයන් වහන්සේලා ලෝකයේත් එක්ක ජීවත් වෙන්නේ. පේන්නේ අපිත් එක්ක එකට හදා බෙදාගෙන ඉන්නවා වගේ කියලා. ඒ ඒ කරන්න හදන්නේ මේකට කියලා දීලා කද්දාකවත් තේරෙන්නේ නැහැ. ඒත්තු ගන්නන්න යන්නෙත් නැහැ. ඒක නිසා මේ ಗುಣ වසහාගෙන ජීවත් වෙන්න දන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒ විමුක්ති ඥාන දර්ශන විසුද්ධිය කියලා මේ තමන්ට වෙච්ච දේ කායිමත් සාක්ෂි කරගන්න ඕනේ මට සාතික නම් අපිට කාටවත් කියපන්න ඕනකමක් නැහැ. ඒ තරම්ම සරලයි කතාව. යම් හේයකින් තමන්ට සැකනම් අපි ආරය ළඟට ගිහිල්ලා අහන කොහොමද මම ලස්සනද? ඉතින් යා ඌ කියවන ඉතින් ලස්සනයි. එimhe නැහනේ. ඔන්නේ මනුස්සයට බයි. ඒ වගේ අහනවා මම නිකන් සෝවන් වෙලා වගේ ගඳ දැනෙනවද කියලා. සකදාගාම වෙලා වගේ වෙන ගඳක් දැනෙන්නද කියලා. Tamanට විශ්වාස වෙන කෙනාට ගහදන්න විනර කොල කඩා පාන්න ඕනකමක් නැහැ. කිව්වයි කියලා ඒක නැති වෙන්නේත් නැහැ. එහෙමත් මේ දවස්වල තියෙන චෝදනාවක් භාවනා කරලා තත්යකටපත් වෙච්ච කෙනා කියන්නේ නැති නිසා තමයි සද්ධා වඩු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක සරුවචන සින්න කාලේ අඤ්ඤ භව ප්‍රකාශය කියලා වෙනම ගිහිල්ලා සරුවචනසට කියලා තියෙනවා. මේ මම දන්ත වංචි සුත්‍යන්ත වේවා මට මෙන්න මේ ප්‍රශ්න දැන් නැත්තේ නෑ කියලා. ඒකට අහගෙන ඉන්න කට්ටිය දන්නවා මේ මේක තමයි වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම කවුරු හරි අපවත් වෙච්ච ගමන් මැරිච්ච ගමන් ආනන්ද සාංශේ ලයිස්තුවෙන් ගිහිල්ලා හැන්දාට අහනවා මෙයා මැරිලා තියෙනවා මැරිච්ච කොහෙද ගිහිල්ලා තියෙන්නේ මෙයා කොහෙද ඉතින් සරුවචාරස්සේ දෙනවා ලයිස්තුවම දෙනවා මෙයා දිවි ලෝකේ මෙයා පායේ මෙයා මෙහෙම ඊට පස්සේ ආනන්ද හැමදෙරණ කියනවා ආනන්ද මේක මට මම කරදරයක් එයිසම මන් දෙන්නම් උපමානයක් එහෙමනම් හිතාගන්න සෝවන් උනායි කිය. අවෙක්ක ප්‍රසාදේ බුදුන් කෙරේ ඇති වුණා නම් අවික්කප්පසාරේ ධර්මේ නැති වුණා නම් සංඝයාට ඇති වුණා නම් සීලයට ඇති වුණා නම් ඒක තමයි සෝවාන් කියන්නේ. ඒකේ ඒ කෙනාට අර පෘථග්ජනයට දැනගන්න බෑ. හැබැයි සකදාගාමී එක්කනට දැනගන්න පුළුවන්. සකදාගාමී එක්කනට දැනගන්න පුළුවන් මෙයා සෝවාන් කියලායි. මොකද එයා එතකොට ඒ පැත්තේ පහු කරලානේ. ඒ වගේම සකදාගාමී එක්කනට සකදාගාමී එක්කන දැනගන්න බෑ. අනාගාමී එක්කනට පුළුවන් සකදාගාමී සෝවාන් ආය දැනගන්න. මේ විදිහට තමයි ඉහළට යනකොට යනකොට මේ පේනවා මිස ආසාව තියෙනවා ඕනකම තියෙන නමුත් මේ ක්‍රමෙන් ප්‍රත්‍යක්ෂණය වෙන්නේ විමුක්ති ඥාන දර්ශන විසුද්ධිය ලැබෙන්නේ ඒක වෙන්නේ එකයි තියෙන්නේ Tamante යම් උත්කෘෂ්ඨ විපස්සනා ඥානයක් මාර්ග ඥානයක් ඵල ඥානයක් ලැබුණ එක නැවත නැවත කරා. ලක්ෂ කෝටි වාරයක් කරනකොට Tamante තේරෙනවා නම් මේක මේ හිතලුවක් මත්වීමක් මනෝවිකාරයක් නෙවෙයි කරන කරනකොට සිද්ධ වෙනවයි කියලා ඊට පස්සේ යාට කාටවත් කියන්න ඕන කමක් එන්නෙමත් නැහැ. අවශ්‍යතාවයක් නැහැ. මොකද කියන්න තියෙන්නේ භාවනා කරන්න නැති පිරිසක් එක්ක. ඒගොල්ලන්ගෙන් ලැබෙන සාතිකම් ඇති වැඩක් නැහැ. ඉතින් ඒ නිසා විමුක්තිය ලැබනවා වගේම තමයි තාමත් වැදගත් දෙයක් තමයි මේ ලැබපු විමුක්තිය පිළිබඳ තමන්ට ඇතිවන විශ්වාසය, ආත්ම විශ්වාසය, නොසලෙන ගතිය ඒකත් විශාල ඥානයක් විශාල සාක්ෂාත්කරණයක් ධර්මස්කන්ධයක් විදිහට පේනවා. ඒක කියනවා සාධාරණ ඉෂ්ට වුණාට බෑ ඒක සාධාරණ බව කාටවත් වැටහෙන්න ඕන. අපි ධම්මනිසන්ති හාමුදුරුව මේ ස්ථානේ හදනකොට කියපු දෙයක් තමයි හොඳ වුණාට බෑ හොඳ බව පේන්න තියෙනවා. හොඳ නැති අයටත් පේන්න තියෙනවා. හොඳ වුණාට හොඳ හොඳ කට්ටිය පෙන්න වැඩක් නැහැ. හොඳ නැති අයටත් පේන්න ඕනේ මම කොච්චර නරක වුණත් නෝ හොඳයි කියලා. ඒක විස්තර කරන්න ගත්ත උත්සාහය පේන තිනවා බප්ප ස්වාමීන් වහන්සේගේ උදාන පාළියේ බප්ප ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ පස්වක මහණුන්ගේ දෙවෙනියානේ. සර්වචනශ්‍රී බුදු වෙලා ඒ පස් දිනාට බණ කියන්නේ නෝඩ ප්‍රතික්ෂේප කරන්නේ. ඔය ඉන්නේ අපෙන් තැප සම්පත් ලබා ගන්න මෙයා රජ කුලේ අපි ඔයාවට පිළිගන්නේ නැහැ. මේ දැන් කාලා බීරැංග තර කරගෙන ඉනවා අපෙන් සපව සම්පත් ගන්න කියලා පස්සේ කො මහණෝම බුදුරජාණන්සේ ප්‍රතික්ෂේප කරා. බුදුරජාණන්සේ ප්‍රයෝගයෙන් තමයි පද්දන වාඩි කරලා කොණ්ඩ ඥාමතුරණ යන්තම් පළවෙනි දවසේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී තුවාන් කෙරුවා. දෙවෙනි දවසේ වප්ප ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ පස්සේ නම යුණාට පස්සේ අනත්ත ලක්ෂණ සූත්‍රේ අරහත්ත්වයටපත් කර ඊට පස්සේ වප්ප ස්වාමීන් කල්පනා වේදවා. මේ බුදුරජාණන් වහන්සේ අපි වගේ එපයි කියද්දී අපි ළඟට එනකොට අපි ප්‍රතික්ෂේප කරද්දී බුදුරජාණන්සේ අපිට අවිලා දෙක අරවලා දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ දාන ගාතාවක් කියනවා. පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සත්තං නපස්සන්ති පස්සන්තෝ ච නපස්සති කිය. පපසාන්ති කියනවා ඇස්සැත්තෝ තවත් ඇස්සැත්තෝ දකිත් පස්සන්තෝ පස්සති පස්සන්තං. අපස්සන්තෝ ච පස්සති ඇස් නැති විනියත් යාට පේනවා මේ මනසට ඇස් තියෙනවා මනසට එක හැම ඇස් දෙකම නැහැ කියලා ඇස් දෙක නඩ දකින්නවා. නපස්සන්තෝ නපස්සන්ති. අන්ධයාට ඇස් ඇති නැති බව පිළිබඳ හැඟීමක් නැහැ. එයාට උදව් කරන ඇස් ඇති එක්කනට ඇස් තියෙනවා කියලාවත් එයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ මයි ළඟට එන්නේ මට උදව් කරන්න කියලාවත් අන්ධයාට හැඟීමක් නැහැ. අන්නේ ඒ ඇස් දෙක තමයි අපි අරලා දෙන්න ඕනේ. එතකොට මේ මිනිස්සයා දන්නවා මෙයාට ඇස් දෙකම තියෙනවා. එයාට ගැඹුර පේනවා. මෙයාට තනිය හැපේන්නේ. එතකොට තලයට බෙනුවට ඇස් දෙකම නැහැ. ඒක දකින්න Tamanට ඇස් දෙකක් තියෙනවා. එතකොට දන්නවා මේ මනස ඇසුරු කරන්න ඕනේ මනස ඇසුරු කරන්න හොඳ නැහැ මනස ඇසුරු කරන්න බෑ. නමුත් Tamanගේ ඇස් දෙක නැත්තම් කොච්චර ඇස් ඇති පිටේ හිටියත් එයාට සාක්ෂාත්කරණයක් වෙන්නේ ඒක නිසා Taman මේක අවබෝධ කරේ කොච්චර අමාරුවකින්ද සතිය පිටවගත්ත කොච්චර අමාරුවෙන්ද ඊට පස්සේ සීලය කොහොමද වර නැගුණේ කොහොමද මේ සමාධිය වර නැගුණේ කොහොමද ප්‍රඥාව වර නැගුණේ? කොහොමද මම දවසක මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා කිය කාටවත් නොකිය මම විමුක්තිය ලැබුවේ කියන එක Tamanda වැටහෙන්නේ නැත්නම් එහෙම නැත්නම් උරගා බලන්න බැරි නම් එහෙම නැත්නම් ඒකට කියනවා ප්‍රතිවීක්ෂා කළ කරන්න බැරිලා නැත්නම් හිතාගන්න මේකේ තියෙනවා තාම කල යුත්තක් කර බැලිය යුත්තක් කියලා නිසා පළවෙනි සෝවාන් ඥානෙ ලැබනකොටම ඒක ධර්ම නියාමයක් කියලා කියනවා. ගෝත්‍ර භුඥාන අනුලෝම ගෝත්‍ර භුඥාන වලින් පස්සේ එයාට කල්පනා වෙනවලු මොකද්ද වුණා? මේ මෙතෙක් ලැබපො නැති විදිහේ අම්මතර අත්දැකීමක් කියලා. එහෙම නැත්තම් කියලා පැමිණීමක් මුදුන්පත් වීමක් සිකප්පත්ත භාවයක් කියලා තේරෙනවා. තේලෙක තැම්පත් වුණාට පස්සේ යාට තේරෙනවලු මේ මේ අත්දැකීම හරහා යනකොට මට පැහැදිලි වුණා මෙතන මමයා කියලා දෙයක් නැහැ. තියෙනවනේ මේ අත්දැකීම ගන්න බෑ. සක්කාය දිට්ඨිය වගේක් තිබුණා මේ අත්දැකීම මම කියා ගන්න තාක් කල් අත්දැකීම ඉන්නේ නැහැ. මාන්නයක් කියන එකක් තිබුණා. අර වෙලාවේදී මම සමාජයත් එක්ක සම්බන්ධ වෙනාම මම කියලා වෙන් කළ අඳුර ගන්න බෑ. මම සමස්තයට හා වුණා. ඒකෙන් මේ මේ වැඩේ කරන්න මෙන්න මේ ටිකයි වැදගත් වෙන්නේ. ඔය හිතාන ඉන විශාල සීල. එහෙම නැත්නම් වෘත මොකුත් ඕනේ මේ ටිකයි කලියුත්තේ කියලා. මට උදව් වුණේ මේ ටිකයි කියලා සීලබත් පරමාසයට වැටෙනකොට යාට තියෙනවල ඒ වුණත් මේ දැන් මේ කඩේ මේ ටික පැනගත්තට තව මෙච්චර මෙච්චර තව කෙලස් තියෙනවා. තාම රාගේ තියෙනවා ටිකක්. ද්වේෂේ තියෙනවා. තාම මාන්නේ කෙලස් තියෙනවා කියලා ඒ වෙච්ච ගනුදෙනුව පිළිබඳව ප්‍රතිවේක්ෂා ඥානයක් පහළ වෙනවා කියලා කියන එක චිත්ත නියාමයක් කියලා. හැබැයි මහසි සාරද ස්වාමීන් වහන්සේ කියනවා ඒ ඒ ප්‍රතිවේක්ෂා ඥානේ උපවත්ත පහළ වෙන්නේ සුතුමේ ඥානේ තියෙන කෙනාට විතරයි. කලින් බණ අහලා බණ කියලා පොත් දන්නේ කෙනාට ඒක හොඳට තේරෙනවා මේ වෙන්නේ මේකයි කියලා. අනිත් එක්කනට විච්ච විශාල වෙනසත් එක්ක වැස්සකට පස්සේ එන මේක වගේ යාට තේරෙන්නේ නැහැ මේක උනේ මොකක්ද කියලා නිසා යාට කියා ගන්න බෑ. සිද්ධ වෙන එක සිද්ධ වෙනවා. ඒකට පොට්ටේකට මණිකක් පය ගැහුණා වගේ යාට දන්නේ නැහැ මොකද්ද කියලා. සුතුපි ඥාන තියෙන කරණ දන්නවා. ඒත් එක්කම වෙච්ච ඵල ඥානයත් එක්කම සාක්ෂාත්කරණයක් සිද්ධ වෙනවා. ඒ සාක්ෂාත්කරණය නැවත නැවත කරනකොට කරන මාර්ග ඥානය උපදින්නේ නැහැ. ඵල ඥානය නැවත නැවත ඉපදීම නිසා එයාට දින මේක දැන් මට බුද්ධියට සින්න වෙලා තියෙන කියලා. දැන් අම්මා අප්පට තියෙන බුදුලේ අපිට සින්න වෙන බව අපි අම්මා අප්පා ඉන්නකොට දන්නවා. නමුත් අපේ කොටස වෙන් කරලා අපේ බුද්ධියට লীලා දෙනකන් අපේම සහෝදරත් එක්ක අපිට ගහගන්න වෙනවනේ. අත්කුළු පව වගේ අපි හිටපු වෙරගෙඩිය අට කට කට කඩාගෙන ඒනොත් එකක් දෙකරුණ්ඩක් තියාගෙන හත් කුඩු පව් වගේ හිටි අපි බෙදාගෙන පැලෙයිනි වටට ඇයි අද එන කොටාගෙන ඔය කොච්චරවත් බොක්ක එකපාරට දෙකට කරගෙන ආපු උන් තමයි පැලෙයිනි වලට ගහගන්නේ එදාට බුද්ධිය ඕන වෙනවා මේ කැල්ල උඹ මේ කැල්ල ඒක එනකන් අම්මා තාත්තා ළඟ තියෙන බූදලේ කිරික එන කොටා ගන්න හේතුවක් වෙනවා මිසක්කා හැම වෙලාවෙම බූදලයක් වෙන්නේ නැහැ ඒ වගේ තමයි මට කොටහක් තියෙනවා ඒක ඇත්ත ඒක විමුක්තිය වාගේ. නමුත් විමුක්ති ඥාන දර්ශනය කියන්නේ ඒක ඔප්පුවට බුද්ධියට සින්න වෙනවා වගේ කියන එක. ඒකත් අනිවාර්යයෙන්ම දත යුත්තක්. ඒක මේ මරුණට පස්සේ කවුරුත් ඇවිල්ලා දෙන්න සාතිකයක්වත් මොකක්වත් නෙවෙයි. in this very life මේ ජීවිතේම සාක්ෂාත් කරන්න පුළුවන් දෙයක්. ඒක බුදුරජාණන්සේ එකක් නෙවෙයි. තමන් කරගෙන ගිය සීලස්කන්ධ සමාධිස්කන්ධ ප්‍රඥාස්කන්ධ විමුක්තිස්කන්ධ තියෙනවනම් ඒකටම හම්බ වෙන පාස් වුණාට පස්සේ ඉස්කෝලේ දෙන සහතිකය වගේ ටික කාට පස්සේ කියනවා ඔබ පාස් කියලා අපිට සහතිකයක් දෙනවා වගේ දෙයක්. එතකොට ඒකෙන් ලොකු ආත්ම විශ්වාසයක් එනවා. හැබැයි ඒක rahat වෙනකොටමත් මාර්ගඵලයකදී නෙමෙයි සීලය පිළිබඳවත් Tamanට ප්‍රත්‍යක්ෂණයක් එනවා. තමන්ගේම සමාධිය පිළිබඳවත් Tamanට එනවා. ප්‍රඥාව පිළිබඳවත් එන ඒ ඒ මට්ටමේ එතන එතන එතන ඒක ගහපා දෙමින් සාක්ෂාත් කරමින් බුද්ධිර සින්න වීමෙන් තමයි මේ ගමන යන්නේ. ඒක නිසා මට සත්‍ය උගන්වනකොට මේ ධම්ම ධම්මික හමුතු කීප දෙයක් තමයි මේ පාරේ ආපහු එන්න බෑ ආයේ. ඉස්සරහට ගියාට පස්සේ භූමිය අල්ලගත්තට පස්සේ ආයේ ආපහු එමක් නම් සත්‍ය කියලා කියන්නේ ඒකාන්ත නිවන් මාර්ගය. ශ්‍රද්ධාව කියන්නේ ආපහු එන්න පුළුවන් එකක්. වීර්යය කියන්නේ ආපහු එන්න පුළුවන් එකක්. ඔය අනික ඕන දෙයක් එන්න පුළුවන්. මේ මේකට ගියාට පස්සේ ප්‍රත්‍යක්ෂණය කර කර එහෙම නැත්නම් සාක්ෂාත්කරණය කරගෙන කරගෙන යන දෙයක් නිසා බොහෝම හිමීට යනවා. හිමීට කියන්නේ මොකද යන යන පියවර තමන තේරෙන පටන් ගන්නවා. ඒ නිසා දෙවන්නේ අවශ්‍ය නැහැ. දෙවන්නේ කොහොනේ අපිට සුත්ත විඥානය ලබා ගන්න. දෙවන්නේ එක සාකච්ඡාකට දෝෂිකුත් නැහැ. කවදාකවත් තීරණයකට එළඹෙන්න එපා. ඒක නිකන් උරගා බැලීමක් පමණයි. ඒ නිසා යෝගාවචරයේ manussකම 100%ක්ම පිරෙනවා. කිසි කෙනෙක් ගලපා බැලීමක් නැහැ. මම විමුක්තන මට අසහනෙ නැහැ. එච්චරයි බොහොම සරල දෙයක් තියෙන්නේ. මම විමුක්ත නම් මට ආතතිය නෑ. නැත්නම් ආතතිය අඩුයි. විමුක්ත නම් මම හුදේකලා වෙන්න කැමතියි. විමුක්ත නම් විවේක වෙන්න කැමතියි. විමුක්ත නම් ඒ වෙලාවේ මම විස්රාම වෙලා ඉන්නේ. අය ඥාන ලබා ගන්න තටමඬ ඕන ගමන්නේ. භාවනාදී විස්රාම ලබන නිසා අවසානයේ ලැබෙන විමුක්තිය භාවනා මාර්ගේ පුරාවටම තියෙන නිසා මේකට විමුක්ති රසය කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒ නිසා මේ වැඩමුළු සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම විශේෂයෙන්ම අපි කියමු මේ සංවිධායකතුමිටත් එක්ක විමුක්ති රසය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ධර්ම දේශනාව දේශනා මාලාවත් මෙතන સમાપ્ત කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.